කියන බොහොම වටිනා ගම්බීර ධර්ම සහිත කතා සංලාපයක් දෙපසක් මේක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ සංග්‍රහ වෙලා තිනවා සම්බන්ධ වෙන්නේ පැරණි අඹුසමියන් වශයෙන් හිටපු ධම්මදින සහ විසාක කියන දෙපළ හතරයි. නමුත් මේ ඒ පරණ දරුවන් නැති විශාල බුදසහිත කුල දෙකක දෙන්නෙක්ව හිටපු මේ දෙන්නා මේ සාකච්ඡා වෙන වෙලාව වෙනකොට සරුවචන් ආංශයේ ධර්මයෙන් සංඝයාගෙන් සීලයෙන් ප්‍රතිෂ්ඨාව ලැබලා ධම්මදින්නාව රහත් මේනින්නාංශ නමක් විදිහට භික්ෂුණීනාංශ නමක් විදිහට විසාක උපාසකතුමා අනාගාමි උපාසක කෙනෙක් විදිහට අනා අනගාരിക දෙන්නේගේ දෙපතක් ඇති. ඉතින් ඒ වෙනකොට මේ දෙන්න ගත කෙරුවේ බොහොම මෝරණකම්ම සාමාන්‍ය ගෘහ ජීවිතේ බොහොම සාර්ථකව ගත කරලා තියෙනවා කතා ශරීරය දිහා බලනකොට. පස්සේ ඉතර තද බල මෙහෙයුමක් තද බල එළවුමක් නැතුව දෙන්නම නිකන් අහම්බෙන් වගේ සර්වචනාංශේ සද්ධර්මය හමු වෙලා තියෙනවා. හමුුණාට පස්සේ බොහොම සැහැල්ලුව විනිශ්චයකුත් අරගෙන තියෙනවා. මේ ගීගේ අතහැරීම පිළිබඳව ඒ කාර්යය විචිත්‍රයි. බැලු බැලම නැසිද්ධි බහුල නැතිකමයි පේන්නේ. නමුත් හරිම විචිත්‍රයි. ඊට පස්සේ දෙන්න අතර වෙච්චි කතා සංවාපයක්. ඉතින් මුලදී ප්‍රශ්න කීපයක් අහලා ඒ විසාක උපාසකතුමා තමන්ගේ පුරාණ අඹුව දැන් <coughs> ධම්මදින මහා රහත් මෙහෙණින්නාංශ හම්බ වෙලා කතම්පනයේ සක්කාය දිට්ඨිය හෝති කියලා මේ සක්කාය දිට්ඨිය කෙලෙසකින් නම් වන්නේද කෙතකින් සක්කාය දිට්ඨිය වන්නේද කියන ප්‍රශ්නය එතකොට කලිමුත් අහනවා මේ උපාදානස්කන්ධ පහ උපාදාන වෙන හැටි ඒ වගේ බොහෝම ගැඹුරු කාරණා දිගේ තමයි මේ සාකච්ඡාව මේ වෙන්නේ. දැන් අපි අද වෙනකොට මේ 8 වෙනි ධර්මදේශනාව පසුගිය දවස් තුනේම අපි කෙරුවේ මේ කතම්පණයේ සක්ඛා දිට්ඨි හෝති කියන වාක්‍යයත් ඒ වාක්‍යයට ප්‍රශ්නයක් ඒ වාක්‍යයට ඒ ධම්මදිනට තෙරුණාංශේ දින උත්තරයත් ඉදාහුසෝ විසක්ක අසුතවා පුතඥාන මේ මෙහිලා මේ ප්‍රශ්නේ ඉලා මේ ශාසනයේ ධර්මේ නාහන ලද සාමාන්‍ය පෘථග්ජනයි ඒ කියන්නේ තාම ජීවිත එල්ලයක් නැති කෙනෙක් කිය හැකියි. ශ්‍රද්ධාවක් තිබුණාට කුසල ඡන්දයක් තාම ඇවිල්ලා නැහැ. කලබලයක් තිබුණාට දිශාගත වෙච්ච ගතියක් නැහැ. එල්ලයක් නැහැ. ආන් එහෙම කෙනෙක් ඒ භවයටපත් වෙන්නත් එහෙම නැත්නම් එයාගේ ලකුණු වශයෙන් උත් පෙන්නනවා. ආර්යයන් වහන්සේ නම දැකලත් නැහැ. ආර්ය ධර්මයේ අහලත් නැහැ. ඒ ඩිංගිත්තක්වත් උත්සාහ කරලා හැසිරලා නැහැ. සත්පුරුෂයන් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරෙලා නැහැ. ඉතින් මෙහෙම වුණාම ඒ කෙනාට ශාසනික විවරයෙන් කියන්නේ අසුතවා පුතඥ පුතුඥ කියලා. මේක පසු කාලීන අන්ධ පෘථග්ජන කියන වචනෙට සම්බන්ධ කරලා තියෙනවා. අන්න ඒ කෙනා ඒ ආර්යයන් වහන්සේලා දැක්කේ නැති නිසා සත්පුරුෂයන් දැකපු නැති නිසා නිට්ටය වශයෙන්ම මේ ආත්මයක් ඇති කිරීමට හේතු වෙන මේ රූපය වේදනාවේ සංඥාවේ සංස්කාරේ විඥානයේ මේ කොටස් ඒකාන්තයෙන්ම ආත්මය කියලා ගන්න. රූපං අත්තනෝ සමනිපස්සති වේදනං අත්තනෝ සමනිපස්සති සංඤං අත්තනෝ සමනිපස්සති ආදි වශයෙන් ඒ රූපයමයි ආත්මේ වේදනා තමන් විඳින වේදනාව ඒකාන්තයෙන්ම අත්‍යන්තයි තමන්ටම ආවේනිකයි ආත්මයි කියලා ගන්නවා. ඒකෙම තමන් යම් දේවල් ලෝකේ හඳුනාගෙන සඳහා ලබා ගන්න සංඥා ටිකක් තියෙනවනේ. ඒ සංඥා ටික දැඩි කරලා බදාගෙන ඒක ආත්මය කරගන්න. ඒක ඒ අසුතවත් පුතඥයගේ හැටි මේ ඊගාවට මේ ප්‍රශ්නෙම දෙවෙනි කොටස තියෙනවා කතම්පණයේ සක්කාය දිට්ඨි නොහොති කියලා කෙලෙසකින් සක්කාය දිට්ඨිය අපි ඇති නොකර ගන්නවද නැත්නම් නැති කර ගන්නවද කියන එක ඒකටත් මේ වචන වලින්මයි උත්තර දෙන්නේ ධම්මදින්න මේනින්නාංශේ ආර්යනාංශලා දැකලා සත්පුරුෂයන් දැකලා ආර්ය ධර්මයේ අහලා සූර වෙලා සත්පුරුෂාර්මයේ අහලා සෝර වෙලා එහි විනේතර වෙලා අහලා ඒකේ හැසිරිලා එහෙම කෙනා මේ සැක කරනවා. එහෙම නැත්නම් මේක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් විදිහට මේ රූපය ආත්ම වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් වේදනාව වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් ආදි වශයෙන් අඩු ගන්න සැක කරන ගතියක් තියෙන නිසා එයත් අර දැඩිශේ රූපයමයි වේදනාවමයි කියන විදිහේ අන්ධ ගතියක් ඇත්තේ නැහැ මේ ඇසරණ ගතියක් තියෙනවා. යම් ප්‍රමාණයකට ඇත් දෙකම පේනා වගේ ධර්මයේ ගැඹුර පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ රූපය ආත්මයයි කියලා ගන්න ගතියෙත් අරගෙන සැක කරන ගතියෙත් සැකකොට සැක හැරගෙන නිවන් දකින්න ගතිය කියන මේ තුන ප්‍රතිපදා වෙනවා. රූපය ආත්මේ නෙවෙයි කියලා ගත්තොත් කවදාකවත් නිවන් ප්‍රතිපදාට වැටෙන්නේ නැහැ. එනිසා මේ මුල් පටලවිල්ල මේ ගානට දී ඇති සාධකයක් වශයෙන් තියෙන්න ඕන. ඊට පස්සේ ඒක සැකකරන එකට ආර්යනාථලා දකින්න ඕනේ. සත්පුරුෂයන්ාථලා දකින්න ඕනේ. බුදුබණ අහන්න ඕනේ. දැකලා සැක කරලා වැටෙන්නත් ඕනේ. මෙච්චර ලෝකේ ඔක්කොම රූපේ ආත්මය කියලා ගන්න මං විතර සැක කරනවා කියලා තමන් ඒකට පසුබාල පසුබාල කවදා හරි ඒ සැකේ නිසා මතුවෙන පුංචි පුංචි අත්දැකීම් එකතු වෙලා දවසක සැක විරහිතව දැක ගන්නවා දැන ගන්නවා කියනකොට ඔය විදර්ශනා මාර්ගයේ කාංකා විතරන විසුද්ධිය ඒ ගාවල තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය සිද්ධ වෙනවා ඊට පස්සේ තමයි මේ මේ විසුද්ධි දෙකට මේ නිසා යම් අනිත් සූත්‍ර සාධක කරගත්තොත් පුත්‍රජාන වංශයේ මේ ධම්මඨිතිය කියලා සඳහන් කරලා තියෙනවා අටුවාචාරින් වංශලන් අතරම ධම්මඨිති ඥානය කියලා සඳහන් කරන්නේ විශේෂයෙන්ම පච්චේ පරිඥාණයට ධර්ම වල පදනමත් සහිතව ප්‍රත්‍යත් සහිතව දැනගන්නා ඥානෙට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. ඒ කියන්නේ ධර්මයේ පදස්ථානයක් ලැබලා. ධර්මයේ ස්ථිර බවක් ලැබලා. එහෙම නැත්නම් ධර්මයේ පිහිටක්, සරණක්, ආධාරයක් ලැබලා. ඉතින් මේ ධම්මට්ඨිති ඥානෙ දක්වාම මනුස්සයා ඉන්නේ කාමයේ පිහිට කරන කාමයේ පදනම් කරගෙන කාමයම ඉගිනකාට ආරාතිරම්මනින්ඩයි සපපෝසත් කම්මනින්ඩයි මම ජීවිතේ සාර්ථක කරුවක් නැද්ද කියන එක බලන්න කාමයේ ඉස්සර කරගෙන යන්නේ. ඔය ධම්ම ටීච ඥානෙට යනකොට ඒ පුද්ගලයාට ආර්යනාන්සලා දැකලා සත්පුරුෂයන්ාන්සලා දැකලා ඒ මේ හැම දෙයකම ප්‍රත්‍ය හොයාගෙන යනකොට එහෙම තමන් වශයෙන් විදිය යුතු පුද්ගලෙක් ආත්මවාදීව ගත යුතු පුද්ගලෙකුත් නැති අතර මේ තුලින් ඇතිවෙච්ච මේ තාරාතිරම් මැනිල්ලෙන් තමයි මේ සංසාරේ කොක්ක වදින්නේ කියන එක තේරෙනවා. නිකම්ම නිකන් නිකමෙක් වෙන්න උත්සාහ කළොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඉස්සල්ලා තාරාතිරම් හොයන්ට හදන කෙනෙක් වීම තමයි මේ රූපේ මම කියලා අල්ලනවා සංවේදනා මම කියලා අල්ලනවා සංඥා මම කියලා අල්ලනවා සංස්කාර නැත්තම් මම කියලා අල්ලනවා විඥානෙ මම කියලා අල්ලනවා. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි ඒක මේ ගාන හදන්න දී ඇති ගාන තමයි වෙන්නේ. නැත්තම් දත්තේ ඔච්චරයි. ඒක ඔප්පු කර නැහැ කියන්නේ නරකයි. අනිවාර්යයෙන්ම හැම කෙනාම රූපේ හරි වේදනා සංඥා සංකාර විඥාන කියන එක කල්ලාගෙනමයි ශාසයට බයින්නේ. එහෙම නැත්තම් එයා මේ සත්පුරුෂෙක් වෙන්නේ. එහෙම නැත්නම් එයා බණක් අහන්නේ. එහෙම නැත්නම් එයා සීල සමාධි ප්‍රඥා පුරන්නේ. එහෙම නැත්නම් එයා රාග දෝෂ මොහ දුරු කරන්න උත්සාහ කරන්නේ. එහෙම කරගෙන යනකොට ධම්මටිචේ ලැබනකොට තමයි එලෝටක් නැති මෙලෝටක් නැත්තන්ටපත් වෙන්නේ. අර කාමයේ පැත්තෙම සාර්ථක වෙන්න පටන් ගන්න එකයි තන තියෙන භයානකම දෙක අර පැත්තෙන් නිකාමලාභී නෛෂ්ක්‍රමයේ කාමයෙන් වෙන්වීමේ හැකියාවල පහසු වෙනවා. පහළ වෙනවා. අන්න එතනදී හම්බෙන தත්ත්වෙද කියනවා ධම්මට්ඨිතිය කියලා. ධම්මට්ඨිතියේ ඉඳගත්තර පස්සේ මඩ එනෝප ඉන්න වගේ එලිපත් ඉන්න බල්ලා වගේ තමයි මේ මනුස්සයා. ඊට පස්සේ යට ඕනනම් ඊටාම සාර්ථකව කාමභෝගී වෙලා කාමවස්තුන් වල පීනන්න පුළුවන්. හැම වෙලාවෙම නෙමෙයි බොහෝ විට. ඒකට හේතුව මේ ධර්මයේ කටයුතු කරනකොට බොහෝ ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා. නිසා අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාට ධර්මයේ දඩමීම කරගෙන සෑහෙන පටලවිල්ල පටල ගන්න පුළුවන් අනු පටලන්න පුළුවන්. ඒ මොකද එයා සත්පුරුෂය දැකලා තිනවා, කල්යාණ මිත්‍රය දැකලා තිනවා, සත්පුරුෂ අහලා දෙනවා බණ. සත්‍යධර්මයේ අහලා තියෙනවා. ඇහැසිරලක් තියෙනවා, අනාගතක් තියෙනවා. අද සාසනේ ඔන්න ඔතනයි තියෙන්නේ. බාහිර සාසනේ 100%ක්ම වගේ ඔන්න ඔතනයි තියෙන්නේ. ඒක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මේ සංඥාව සම්බන්ධව තියෙන පටලවිල්ලට. ඒ නිසා ධම්ම ටිචි ඥාණයට ගිහිල්ලත් ආපහු වැටෙනවා කියනකොට ඒ පුද්ගලයා ගැන එතෙන් කියලා අනාගත පුද්ගලයා ගැන අටුවාචාර්ය වංශලා පවා පිළිගන හොඳ පින්වන්ත හොඳ ඥානවන්ත හොඳ අවස්ථාව ලැබිච්ච කෙනෙක්. භාවනාවේ සාර්ථකත්වයේ නිසාම ධර්මයෙන් පහළ වෙන ධම්ම ධර්මයෙන්ම පහළන කුලප්පක් වෙනවා. අන්නේ කුලප්පුවේදී එයාට තේරෙනවා අනිකුත් මේ අන්ධ ප්‍රසජනයන්ට නායකත්ව දෙන එක ලේසි කියලා. ඒ නිසා මේ වෙලාවේදී අලිපන්තියක සමාජිකත්ව ලැබුණාට වැඩිය බලුපන්තියක නායකයෙක් වෙන එක හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ බල්ලොත් එක උදිය ගත්තාම අනිකාන මැක්කෝ කනවා කියලා කෑ ගහනවා. ඒක ඉන්නේ යම් පිනක් ඇති යම් ප්‍රමාණයක සත්පුරුෂෝ දැකපු යම් ප්‍රමාණයට කල්යාණ මිත්‍රෝ දැකලා බණත් අහලා දක්ෂ වෙච්ච කෙනාට. මේක තමයි සාසන තියෙන විශාලම සෝතපාලුව. කලවන්න බැරි පිළිලයක් මෙතන තියෙන්නේ. ඉන්නේ එතනදී සංඥාව තමයි මේන මේ දිගිරි දහරුවට මේ පටලවිලට හේතු මේ සංඥාව ඒ පුද්ගලයා දිගින් දිගටම ආශේවනය කළොත් වැරදි සංඥාව. යා අනිත්‍යයට වැඩි සීලවන්තයි අනිත්‍යයට වැඩි කල්යාණ මිත්‍ර දක්ලා තියෙනවා අනිත්‍යයට වැඩි. ආර්යනාශලා කරලා තියෙනවා අනිත්‍යයට වැඩි. කැපකිරීම කරලා තියෙනවා අනිත්‍යයට වැඩි. බණ දාන්නවා. දැනගෙන යාට හම්බ වෙන විශාල ශේෂ්ත්‍රයක්. දැන් අර පැත්තේ මේ පැත්තේ දෙපැත්තේ පෙන්කල කළ ඉන්න පුළුවන්. මේකේ අමතර මේ ධම්ම ටිකක් මේ ලැබලා තියෙන්නේ මේක මේ උගුරේ හිර වෙන තනක් මේක එලිපත්තක් මේක මඩේ හිටෝපෙ ඉන්නක් මෙතෙන් ඉඳගෙන නිවන දිහාට අදිශීල අදිචිත්ත අදිප්‍රඥා යන වෙනුවට මෙතන හැසිරෙන්න පටන් අරගත්තොත් අභිරමණය කරන්න පටන් අරගත්තොත් ඒ පුත්කල මේ සංඥා தත්ත්‍ය චිත්ත தත්ත්වයකට පත් කරගන්නවා ඒතර පිළියම් කරගන්න බැරි தත්ත්වයට පිළියම් කරන්න කියලා කියන්නේ සෑහෙන කෙනෙකුට අල්ලන්න බෑ. බුදුරජාන් වහන්සේ පවා චිත්ත tattරපත් වෙච්ච කෙනා පිළිබඳව සැක කරනවා. ඒක කුණු වෙන එක තමයි දිට්ඨි කියන්නේ. ඒ සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තමයි අපි මේ රූපය පිළිබඳ මේ කරන දෙල්ලමෙන් ගිහිල්ලා ඒකේ ජය ගන්නකොට හිර වෙන තැන තමයි චිත්ත tattවේ. අචිත්ත tattවේ සමහරලාට අදිචිත්ත භාවනාව, චිත්ත භාවනාව, සමාධි භාවනාව කියලා කියන්න පුළුවන්. ඔය වැඩි කරනාට සමාධිය හරියන එකනට මේ අභිඥා පැත්තට යන්න පුළුවන්. එහෙම නැත්නම් සමාධියම අභිරමණය කරගෙන තමන්ට සප විඳින්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ප්‍රඥාවට පාදක කරගන්න පුළුවන්. අන්නේතෙන්දී ප්‍රඥාවට පාදක වෙනවා කියන එක මනුස්සාත්ම භාවයක් ලබනට වැඩිය දුෂ්කරයි. එහෙම නැත්නම් කනකත්තාව වීර්යතුලින් ආස බලන්න වගේ වැඩක්. ඉතින් ඒක නිසා අපිට බණ අහන්න වෙනවා මේකෙත්. ධර්ම සාකච්ඡා කරන්න වෙනවා අපිට. අපිට අනුන්ට පවරන්න වෙනවා. අනේ මටත් එහෙම මං ඇවිල්ලා තියෙනවනම් පෙන්ලා දෙන්නේ කියලා. මොකද මේ සංඥා පිළිබඳ විපල්ලාශය කවමදාකවත් Tamanට වැටහෙන්නේ නැහැ. වැටහීමේදී ઈચ્છා බංගත්වයක් වෙනවා. මොකද මේ සංඥා බොහෝ විට වැඩ කරන ෂට ක්‍රම වලට, මායාවී ක්‍රම වලට සහ වංචනික ධර්ම ස්වરૂපයෙන්. ඒ නිසා හැම කෙනාට වැඩිය තමයි ලොකුයි මටයි හරියේ මමයි සියල්ලන් අතර සාමාන්‍ය මට්ටමට එහා ගිය කෙනෙක් කියලා මෙයා ඒ අර කටුවටුන්නක් පළඳ ගන්නවා. ඉතින් මට පුද්ගලයෙක් වශයෙන් මට පේන්නේ මේක තමයි අද සාසන තියෙන ප්‍රධානම සෝදපාලුව. ඉතින් ඒ ඇත්තෝ කෙනෙකුට ඒ වදයක් තේරුම් ගස්සලා ඒ පුද්ගලගේ සංඥාව අත්‍යවශ්‍යයි මේ නිවන් ගමනට. නමුත් ඒක සංඥාවක් බව දැනගෙනකොට චිත්ත tattරපත් වෙන දෙන්න එපා. කරුණා කරලා <clears throat> මේ ශාසනය ගැන හිතන්න. මේටි ඉස්සර හිටපු පෙතේරවාදේ ගినాපු තෙනුන්නාසලා වැඩ කරපු ගැන හිතන්න. ජය පරාජය ගැන හිතන්න එපා. ඉතු කරන ආදර්ශය ගැන හිතන්න කියලා සාමාන්‍ය බල නෙමෙයි ඕන කරන්නේ. ඉතින් ඒකට බලවත් මේ කල්යාණ මිත්‍ර සේවනයක්. එහෙම නැත්නම් <clears throat> ආදර්ශීය චරිත අවශ්‍යයි. එහෙම කෙනෙකුට විතරයි මේ සංඥා පටලවා ගත්ත කෙනෙකුට මේ පැටලලා තියෙන සංඥාව කියලාවත් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක කොච්චර භාවනා කරත් එතන පැටලිලා ඉන්න ඇත්තන්ගේ පින්වන්තකම දිහා බලනකොට පේනවා ඒකට තදින්ම දෛවය බලපාන එහෙම නැත්නම් විශාල යුග අවශ්‍යතාවය බලපාන. ඒ නිසා මේ චෛතසිකය සංඥා චෛතසිකය හරිම විචිත්‍රයි. ඒක හරියට දැනගත්තට පස්සේ මුළු ලෝකෙම හුදු විකඩන් නඩුවක් මඩුවක් විතරයි. හුදුම හුදු මේ කොලම් අඩුවක් විතරයි. කොහොමද සංඥාව කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම සඳහා තියෙන සලකුණට. මොකද අපිට ඒක සලකුණක් තබන්න වෙන්නේ යමක් නැවත පාවිච්චි කරන්න වෙයි කියලා අපි ළඟ හිතක් ආවොත්. මෙන්න මේ නැවත පාවිච්චි කරන්න වෙයි කියලා නැවත හිතක් කෙනෙක් තමයි මේ ස්වභාවික වරණය කියලා කියන්නේ. මේක දිගේ තමයි චාල්ස් ඩාවින්තුමා සම්පූර්ණයෙන්ම පරිණාමවාදී විස්තර කරේ. දවසකට අපිට අපේ ඇහැ ගත්තොත්, කන ගත්තොත්, නාසය ගත්තොත් මේ හයම ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයම විවෘත කරගෙන ඉන්න වෙලාවේදී හයටම සංඥායනවා කිලෝරක් නැතුව. සංඥාම කියන්න බෑ. අපි කියනවා නිමිති කියලා ඒවට. ආරම්මන කියලා කියනවා. මේ ආරම්මන එනකොට ඇහැ බැලුවත් ඇහැරල බැලුවට පස්සේ අපිට පේන වස්තු ප්‍රමාණය වර්ණ සහ సంతාන අනන්ත අප්‍රමාණයි. ඒ දේ කොයි එකද මම බලන්නේ කොයි එකද මට පේන්නේ කියනකොට නැත්නම් මම එල්ල කරන්නේ මොකද්ද මට ඒ එල්ල කරනකොට පේන්නේ මොකද්ද කියන එක අණුව සංඥාව තීන්දුවන සංඥාව අණුව තමයි ඔක තීන්දුවෙන්නේ. ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඇහෙත් එහෙමයි. කනෙත් එහෙමයි. කනට ඇහෙන ශබ්ද වලින් කොයි එකද මට ඇහෙන්නේ කොයි එකද මම අහන්නේ කියනකොට ලොකු සාංශ ඉන්න කාලේ කිව්වා අද විතර බණ කියන යුගයක් බුදුහාමුදුර කාලවත් තිබුණේ හැම නාලිකාවම වැක්කෙනවා. රේඩියෝ හදාගෙන බණ කියනවා, පොත් ලියනවා, ගස්කල් ගානේ බණ කියනවා. නමුත් රට නරක වෙන තාලේ බලනකොට ලොකු සාංශික වචනෙම කියනවා මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ කියනවා බණ જાති දෙකක් තියෙනවා. අහන බණ සහ ඇහෙන බණ කියලා අද බණ වලට කරන නිග්‍රහව නිසාමයි ධර්ම ගෞරවය නැති නිසාමයි මෙච්චර බණ අචීර්ණ කියලා තියෙන්නේ. අපි নানা ආකාර වැඩ කරන ගමන් බණාන්න යනවා. ඒව ඇහෙන බණ මේ කණින් ඇවිල්ලා ඒ කණින් යනවා. නමුත් අර ධර්ම ගෞරවයෙන් ඉඳගෙන පිටාගෙන බණක් අහනවා කියනකොට විනාඩියක් දෙකට වැඩි ඉන්න බෑ. විශේෂයෙන්ම ඔය නිබ්බාන පරිසංයුත්ත එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංයුත්ත දේශනාවක් කරන්න යනකොට කොහොමඩක්වත් ඉන්න බෑ. එල්ලේ හිටින්නෙම නෑ මොකද කෙලින් කරපු ඉදි කට්ටකට කොච්චර අබවැක් කෙරුවක්වත් එක ඇටයක්වත් ඉදි කට්ටුවට බැලන්ස් වෙන්නේ නෑ. ආන්නේ තරමටම ශබ්ද, ගන්ධ, රස, පහස හිතවිලි කියන්නේ කොයි එක ඊගාට මුලිච්ච වෙයිද කියලා කියන්නේ සම්පූර්ණ ස්වභාවික වර්ණයක්. ඒ අනුව තමයි අපේ අපේ පරිණාමයේ තියෙන්නේ අපි ඊගා චිත්තක්ෂණේ තියෙන්නේ. මේක විකල්ප સંદર્ભයේ තමයි ඔය ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේක දේවයන් වහන්සේගේ විනිශ්චය කියලා ගත්තේ. ඊගාට එන එක උඹට අයිති නෑ. උඹට කිසි බලයක් නෑ. ඒක දෙවියන් වහන්සේ තීන්දුව කරලා ඉවරයි. උඹට තියෙන්නේ ඒකට දෙවියන් ස්තුති වේවා කියලා යැපෙන එක විතරයි. ওই මත දෙක අද ඇමරිකාවේ උසාවියට ගිහිලා තියෙනවා. අපි ඉස්කෝලේ උගන්වන්නේ ස්වභාවික වර්ණයද නැත්නම් දෙවියන් වහන්සේගේ නිර්මාණය කියන එකද කියලා. ඉතින් ස්වභාවික වර්ණය ගැන කතා කරන්නත් කියන එක විද්‍යානුකූලයි කියලා. නමුත් දේව නිර්මාණ ගැන කතා කරන කියන ඒකත් තමයි මූල ධර්මයක් විතරයි ඔප්පු කළ නැහැ කියලා. ඒ නිසා ඒක කියනවා නම් අනිවාර්යයෙන්ම එයත්න්ට මේ දේව නිර්මාණවාදී කියන්නේ දිව්‍යන්ගේ ආධිපත්‍ය තමයි වැඩ කරන්නේ කියලා. ඉතින් අද විශාල සමහර ප්‍රාන්තවල ඒ පරිණාමවාදී ස්වභාවික වර්ණය ජය අරගෙන තියෙනවා දේව නිර්මාණවාදී උගන්විය යුතු නැහැ කියලා විස්තර විශ්වාස කරනවා. විශ්වාස කරගෙන විනිශ්චය කළා තියෙනවා. නමුත් සමහර කඩිය <clears throat> විශේෂයෙන්ම ඇමරිකන් චර්ච් එක තාමත්ම බලවත් මේක මේ රෝමේ කතෝලික අකට වැඩිය තාම ජනප්‍රියයි. ඒගොල්ලෝ කියනවා ඒක කැතයි. තාම ඔප්පු කරමු නැති මේ ස්වභාවික වර්ණය විශ්වවල විශේෂ ශ්‍රේෂ්ඨ අතුල් කරනවා නම් ඒකට විපක්ෂයක් වශයෙන් තියෙන මේ දේව නිර්මාණවාදී අතුලත් කළ යුතුයමයි කියලා. බලන්න බුදුරජාණන්සේ මේ ටිකේදී මධ්‍ය ප්‍රතිපදාව ගත්ත හැටි. බුදුරජාණන්සේ 100ක් ස්වභාවික වර්ණයට තිබ්බනම් කවදාකවත් මිනිකුට නිවන් ලබන්න බෑ. ඒ වගේම දෙවනිට මායට කියන කවදාකවත් නිවන් ලබන්න බෑ. නිවන් ලබනවා නම් දෙයයන් ආශය ඇති. ඒක උන්දා දැනගෙන තියෙන ඉපයි අපිට නිවන් දෙන්නේ. බුදුරජාණන්සේ ඒක සැක කරනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ ලක්ෂයක් අරමුණු අප කරා පැමිණෙන කොයි එකද Taman අල්ලන්නේ කියන එක එකක් දෙක ඒ අල්ලගෙන එක නැවත පාවිච්චි කිරීම වෙයි කියලා හිතලා ඒකට ලේබල් එකක් ගන්න එක දෙවෙනි එක. ඒ <clears throat> ලක්ෂයක් අරමුණු වෙටි ලක්ෂයක් අරමුණු කියන එක මම අදහස් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ හය ප්‍රධාන නාලිකා හයක්. ඒ හයෙන් රූප කිව්වහම පුදුමාකාර જાති තියෙනවා රූප ඇත්ත කරුවට පස්සේ බලන්න. මම අර කිව්වාගේ කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස කිව්වහම විවිධ ආහාර ಜಾති, සුඛභෝගී යාන වාහන, ඇදපුටු කොට මෙට්ටකවල දොරවල් කිව්වහම කවදාකවත් නැති විදිහට අපි අද උලුප්පලගෙන තියෙන්නේ. හිතට ධර්මතා කිව්වට පස්සේ අවුරුදු 6 පයින්නකොට කොල්ලෝ කොල්ලෝ කෙල්ලෝ දැන් ඔය සෑම ක්‍රීඩාවක්ම කරනවා. හිතවිලි e වලින් බොහොම දියුණුව කියලා කියනවා. මේකෙන් අදහස් කරන්නේ අපේ ඊගා චිත්තක්ෂණය මොන විදියෙන්වත් තීන්දුව කරන්න බෑ කියලා. ඒක හරුවචනාදී කිව්ව පිස්සු වැඩිචි රිලෙවෙක් වාගේ මේ බය කෙරුවට පස්සේ කොයි අතරට පයින්ද කියලා ඌ දන්නෙත් නෑ එළවණ මිනිහා දන්නෙත් නෑ ඌට බලන්න විතරයි වුණ ගන්න බනකොට පැනලා ඉවරයි. අන්නේ මේ පිස්සු ලෝකයේදී තියෙනවද කියන කොට න්‍යාය පත්‍රය. තියෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. පුළුවන් ද කෙනෙකුට න්‍යාය පත්‍රයක් පවත්වන්න. න්‍යාය පත්‍රයක් පවත්වන තරම් ආත්මයක් තියෙනවද කියලා බැලුවොත් හැම කෙනාම ගැරන්ඩියක් නෙමෙයි ගැරන්ඩි හැවක් වාගේ. ඊ ගාව චිත්තක්ෂණේ කවුරු කුප්පයිද? කෝකට කිපෙයිද ඒ කිපෙන දේරින් කොයි එක තරහෙන් හෝ ආශාවෙන් හිතේ සටහන් කරගනිද කියන එක ඇත්තට මෙතන එක විදිහට දෙයන්නාන්ති කියලා කියන තරම් වටිනවා ඒ තරම්ම අහම්බයක් එක සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කියන්නේ සම්පූර්ණ ස්වභාවික සිද්ධියක් ඒක ස්වභාවික වරණයක්. ඉතින් වෙච්ච දෙයට එන්න සේරුදු අපි මොකද කරන්න කියන එක විතරයි කියන්නේ. නමුත් සර්වඥාචිත්තාමත්ම ලස්සන්ට මේකේ තියෙන මේ කුණ තමයි නෙළුම හටගත්ත මාඩ ජොහරුව වගේ මේකෙන් ඕජාව ලබාගෙන උන්වහන්සේ සඳහන් කරනවා ඔබට එකයි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ cognition recognition කියලා ඉංග්‍රීසියෙන් කියන තැන දැනගන්නවා ඊට පස්සේ හඳුනා ගැනීම සඳහා ලේබල් එකක් තියෙනවා කියන එක බුදුහාමුදුරන්ටත් එකයි දේවදත්තටත් එකයි කතෝලිකයටත් එකයි මිත්‍යා දෘෂ්ටියටත් එකයි කල්යාණ සත්පුරුෂයටත් එකයි අන්ධ පුත්තජනයටත් එකයි දේවල් තෝරේ ගලනවායි කියන එක අපි පෝසත්කම කියලා හිතාගෙන ඉන්නවනම් අපි ආරණ්‍ය වාසිකමට කැමති නැහැ. රුක්ක මූලගත වෙන්න කැමති නැහැ. ශූන්‍යකාර වෙන්න කැමති නැහැ. අපිට ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහිත ලෝකේ. ඒකදේල අපි කියනවා අපිට වික්ෂිප්තය. වික්ෂිප්තෙන් ඔක්කොම ಜಾති වට කරලා ඒ හිත තිබ්බට පස්සේ වෙන මොකද්ද කරන්නේ කියන්නේ? ඒ නිසා සරුවචනාංශ කියනවා මේක මෙහෙමයි මේක ආග දෝෂයක්වත් කර්ම දෝෂයක්වත් එහෙම නැත්නම් මේ අවිචාරවත් ගතියක්වත් හිතේ තියෙන මේ කෙලෙසයක්වත් නෙමෙයි මේ ස්වභාවය මේ හිතේ හැටි අපිට මේ සංඥා පිළිබඳ දැනගන්න තියෙන මේක කිසිසේත්ම නුසුදුසුකමක්වත් අභෞවිය තත්වයක්වත් නෙමෙයි මේක දැකිය හැකි යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බම් මේකේ ඇති හැටිය මනානුවණින් දත යුතුය දැකීමේදී තමන්ගේම සංඥාව වෙන කෙනෙක් එකක් වගේ බලනවා කියන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. මේක බොහෝම අමාරුයි. මොකද හේතුව මේ සංඥාවේ තියෙන ෂටගති නිසා. මේ සංඥාවේ තියෙන මායාවී ගති නිසා. මේ සංඥාවේ තියෙන වංචනික ගති නිසා. ඒ විදිහට තමන්ම තමන්ගේ සංඥාවේ තිබියගේ ෂටගති මායාවී ගති වංචනික ගති බැලීමට තරම් අවංක නැත්තම් යටහත් පහත් නැත්තම් බුදුජානක කියනවා මට නම් කොහොමඩක්වත් ඒක කරලා දෙන්න බෑ කියලා. වින සාස්ෘණ වහන්සේලා කියනවා ඒක මට දෙන්න මම කරලා දෙන්නම් කියලා. බුදුසසුන කියනවා කොහොමඩක්වත් මට ඒක කරන්න බෑ. මට උඹට කියන්න පුළුවන්. උඹ උඹ ගැන විනිශ්චයක් කරනවා උඹ කවුරු හරි විනිශ්චය කරනවා නම් ඒ විනිශ්චයට අනිවාර්යයෙන්ම සංඥාව බලපානවා. ඒ සංඥාව මත උඹ විනිශ්චය වෙනවා. ඒක යේසුස් වහන්සේ කෙලින්ම කියලා දෙනවා උඹ යමෙක් ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ ගැන විනිශ්චය කරයි කියලා. උඹ විනිශ්චයට තනි කරම බලපාන සංඥාව. ඒක නිසා මේ සංඥාව කියලා කියන්නේ මිරිඟුවක් බවට. කෙනෙකුට Taman මේ ගන්න හැම දෙයක්ම හුදු මිරිඟුවක් විතරයි කියන එක බාට ගන්න ගියාම ඒ මනුස්සයා තුල ධම්මට්ටිතිය තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක පිළිබඳ සැකයක් තියෙනවා. මේකෙන් තමයි ජීවත් වුනේ අම්මා කියන්නේත් එහෙම තමයි තාත්තා කියන්නේත් එහෙම තමයි අක්කා නංගි මල්ලි තේරම සංඥා තමයි. ඉතින් ඒ තුලින් ඇතිවෙච්ච ජීවිතයක් නෙමෙයි යන්නේ. ඉතින් කෙනෙකුට හිතනවා මම සාර්ථක නිසා විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් ආර්ථික දේශපාලන සමාජික සාර්ථක කර ලැබුවට පස්සේ එහිදන අනිවාර්යයෙන් මගේ සංඥාව මට අත්කුසලයේ සලසනවා මට ස්වార్థය සලසනවා කියන්නේ. ආර්ථික දේශපාලන සමාජික නොලබුපෙකන වෛර කරනවා. මම මහා කාලකන්‍යා මට මේ තියෙන ආණ්ඩුව හොඳ නැහැ මේ වැස්ස හොඳ නැහැ මේ එහෙම නැත්නම් දෙයියන්ගේ මට අනුකම්පාව සමාවක් නැහැ කියලා එමස වෛර කරනවා එමසටත් නැහැ ඊට. ඉතින් නිසා කෙනෙකුට විපස්සනා කරලා හොඳ ශීලක පිළිහිටලා ඒ වගේ හොඳ සමාධියක් ඇති කරගෙන මේ සංඥාවට එන්න ඇරලා සීමිත සීමිත විචල්්‍ය සාධක රාශියක් මත බොහෝ දේවල් ස්ථිරසාර කරලා එකක් එන්නාලා ඒක දිහාම බලා හිටියොත් මේකේ තියෙන ෂටගතිය මේකේ තියෙන මායාවී ගතිය මේකේ තියෙන වංචනික ගතිය සහ මේකේ තියෙන මිරිඟු ගතිය ඒ මනුස්සයා සිය තීනසා ගත්තත් පුදුමෙට නම් එපා වහකෑවත් පුදුම වෙන්න නරකයි. ඒ තරමටම ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා කුමන නැටුම් කිලි කවට සිනාදා කියලා. ඒ නිසාමයි මම හිතනවා කට්ටි භාවනා කරන්නේ නැත්තේ භාවනාව මාරු නිසා නෙවෙයි. භාවනා ඒ තරම්ම සරලයි. නමුත් අපි අර අරගෙන යන්නගෙන යන කටුටුන්න මේ කාඩ්බෝඩ් ඔටුන්න ගලවන්න අපි කැමති නැහැ. අපි මේ කරන්නේ තමන්ම කිචි කවාගෙන hina වෙන hina විල්ලක් බව දැනගන්න කැමති නැහැ. ඒ වගේම මේක තව කෙනෙක් එක්ක විවෘතව සද්ධාම්ම සබ්‍රාමචාරින් කෙනෙක් එක්ක විවෘත සාකච්ඡා කරන්න ගියාම ඒ වෙනකොට අපි ගෙනාපු හොඳ නරක හරි වැරදි පැත්තක තියන්න වෙනවනේ. අඩු ගානේ සාකච්ඡා මේලේ මේසෙට ඒ තරමටවත් අපි මල්ලපොත් බීම තියන්න කැමතියි. ඒ තරම්ම අදානගායි, ඒ තරම්ම දුප්පටි නිස්සග්ගී අදානගායි කියන්නේ අල්ලගත්ත දේ අල්ල බදා ගන්නවට කිඹුලා මොකද්දෝ බදාගත්තා වගේ. දුප්පටි නිස්සග්ගී කියලා කියන්නේ Taman දැනගත්තත් මේක වැරද්දක් කියලා අනුන් පෙන්නුවත් ඒක පැත්තක තියන්න කැමති නෑ. අරකට අර වැරදි බවක් දැනගෙන ඒ සඳහාම නැවත නැවත උපාරම්භ එකට එක කියන්න පටන් ගන්නවා. අන්තිමට වාදෙම දිනන්න ඉඩ තියෙනවා නමුත් පරාදයි. ඒ නිසා මේ සංඥාව කොහොමද වැඩ කරන්නේ කියන එක අවබෝධ කරගන්න ඒකට අනික්‍රම රැඩිකල් වාදී වෙන්න වෙනවා. තන්නික්‍රම විප්ලවීය හැඟීමක් ඇති කරන්න වෙනවා. මොකද මේ සංඥාව අත්‍යවශ්‍යයි මූලික මූලද්‍රව්‍යයක් වශයෙන් ප්‍රතිපදාවට. ඒ සංඥා වෙනසක් නොවුනොත් ඒ කියන්නේ මනුෂ්‍ය භාවනාවේ විපස්සනා පැත්තෙන් බලන්න වැඩක් කළා නැහැ. කොහොමද වෙනස් වෙන්නේ? මොකද්ද මේ බලාපොරොත්තු වෙන වෙනස කියනවනම් ඒක බොහෝමත්ම දෙබිඩි. එච්චර මේ 84000 ධර්මස්කන්ධය කියලා තව කියන්න වෙන්නේ ඒකයි. ඒ මොකද අපි සතිය ගැට පැටවුවොත් විතරක්. සතිය කියන චෛතසිකය ගත්තොත් සති චෛතසිකයේ පිහිටීමට සංඥාව ස්ථිර කර ගැනීම අත්‍යවශ්‍යයි. සතිය ගැන කියනකොට අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා සතිය ලක්ෂණේ වශයෙන් පෙන්නනවා අපිලාපන ලක්ෂණේ අරමුණේ පොලාපනින්නේ අරමුණ කිතා බහින ගතිය. පොලාපනින ලක්ෂණේ පෙන්නන්නේ වතුර දාපු ලබු කබලක් වතුරේ පාවි පාවි තියෙන මිසක කවදාකවත් නිමක්ත වෙන්නේ නැහැ. නිමක්ත වෙන්න යන්න බෑ. උඩුකර තෙරපම නිසා ආන්න ඒකේ ප්‍රතිවක්ෂ දක්ෂණය තමයි ගලක් දැම්මොත් යකඩ කැලක් දැම්මොත් එතනම කිඳා බහිනවා. ඒක තමයි සතියේ ලක්ෂණයට පෙන්නන්නේ. අපිලාපන ලක්ෂණ සති. එතකොට අසම්මෝස රස ඉස්සරහින් දැන් රූපයක් බලනකොට විශාල රූප රාශියතියදී මම මේ බලන්නේ මේකයි අනික්කව පේන දේවල් කියලා සතියට හොඳට කැඳේ ගල බේරුවා වගේ පිරිසුදුකමක් තියෙන සම්මෝසාවක් නැහැ. බලන දේ පේන දේ අතර පටලවිලක් නැහැ. අහන දේ බලන දේ අතර පටලවිලක් නැහැ. ගඳ බලන දේ බලන දේ අතර පටලවිලක් නැහැ. ඒ වගේම අරමුණට හිත ගියා නම් එයා හොඳට දන්නවා දැන් අරමුණ හිත තියෙන කියලා. ඒක සද්දයක් නෙවෙයි කියලා දන්නවා, වේදනාවක් නෙවෙයි කියලා දන්නවා, හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා. ඒ මදිවට අරමුණෙත් මේ ආශ්වාස පක්ෂය මේ ප්‍රශ්වාස පක්ෂය කියලා හරියට කැඳේ ගැළපෙලා වගේ තේරෙනවා. නැත්නම් ඒකයි අපි සතියේ රසයේ වශයෙන් හඳුන්වා දිය යුත්තේ හිත මෙහෙවිය යුත්තේ. ඒ වගේම ආනාපාන කරන එක නම් බිම්බි වැකිලිම කරන එක නම් කියලා දාන්න. මේ වම තිනකොට දකුණ නෙවෙයි කියලා දාන්න. දකුණ තිනකොට වම නෙවෙයි කියලා දාන්න. ඒ නිසා මේ අසම්මෝස රසය හරි ලස්සනට හිතවදින්න කියන්න පුළුවන් මෙහෙම. කොහොමද අපි දැන් මේ වගේ තැනකට වෙලා අපි හිතනවා ඕන දැන් අපි සක්මන් වෙලාව ඊට පස්සේ සක්මන් කරලා වෙලා ඉතින් වාඩි වුණා කියලා හිතමු වාඩි වෙලා දැන් මම සතිය තහවුරු කරගන්න හදනකොට අපි පළවෙනි පියවර වශයෙන් කායට හිත අරගන්න. හරිනම් මම දැන් මෙතන ඉන්නවා කියන එක අපි මූලික සතියේ අර්ථකථනය වශයෙන් දෙනවා. ඉතින් යම් වෙලාවක අපි හිතමු මම දැන් ඉන්න තැනේ ඉන්න බව දාන්න. මෙතන මම ඉඳගෙන ඉන්නවා දන්නවයි කියලා. මේකේ අසම්මෝස රසය කියලා කියන්නේ මේක හරියට මම දැන් මෙතන ඉන්නවා කියන එක 100%ක් දන්නවා කියලා කියන්නේ මේන් පිට සියල්ලම පිළිබඳ සම්මෝසාවක් තියෙනවා. මුළු ලෝකෙම අමතක වෙලා තියෙනවා. ඒතර ලෝකයේ පිළිබඳ අසතියමයි මම දැන් මෙතන ඉන්නවා කියන එක සතිය කියලා නිර්වචනය වෙන්නේ. ලෝකේ දේවලුත් පහුරු ගාගෙන මේකත් දැනෙනවා කියලා කියනවා ඒක සම්මෝසාවට වැටෙනවා. එහෙනම් මේක පිළිබඳව අවබෝධයක් නැහැ හිතන. මේක පිළිබඳව තියෙන දෙතෑවර හිතක්. ඉතින් යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියලා දැනෙනවනම් ඒ වෙලාවේ ඒ හිතට මේ බාහිර ලෝකය අමතකයි කියන එක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක චිත්ත නියාමයක්. හැබැයි මේක අවබෝධ කරන්න කොනක් තියෙනවා. ඒ මොකද්ද? මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ එකක් නෙවෙයි චිත්තක්ෂණ රාශියක් වෙනවා. මම දැන් මෙතන කියන එකේ චිත්තක්ෂණ ස්ථිතිය ලැබනකොට තහවුරු ලැබනකොට තියෙනවා ඒ වෙලාවේ මට ශබ්ද තිබිලා තියෙනවා ඇහිලා නැහැ. මధుරෝ කාලා තියෙන දැයිලා නැහැ. එහෙමනම් අන්වේ ඥාන වලින් දැනගන්න පුළුවන් මම දැන් මෙතන සාර්ථක වෙන්න වෙන්න වෙන්න බාහිර ලෝකය පිළිබඳ නොදැනීම සාක්ෂයක් වෙලා තියෙනවා. හැබැයි ඒක ඔප්පු වෙන්නේ අනියමාර්ථේ. ඒ නිසා එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා දැනගත්තට ඒ චිත්තක්ෂණයේ සතිය රසය දැනගන්න බෑ අපට. අනිත් දේවල් අමතකනවා දැනගන්න බෑ. <clears throat> ඒ නිසා කියනවා මේක විනාඩියක් දෙකක්. ඔය හොඳට මේක ඉන්නේ කියලා. <clears throat> ඉඳලා මේ සතිය තහවුරු කිරීම සඳහා කියනවා එහෙම ඉන්නකොට මම දැන් මෙතන. නැත්නම් ඉඳගෙන ඉන්නකොට මේ වෙන වැඩේට අපි කියන ඇතුළට නැමෙනවා කියන්නේ. එහෙම නැත්නම් මෙන්න රූප ශබ්ද ගන්ධ රස විශේෂ දුවන එකනේ. දැන් ඇතුළට නැමිච්ච බව දන්නේක පිටට නොයන බව දැන ගැනීම හා සමානයි. ඇතුළට නැමීම එකක් ඇතුළට නැමිටුවා දන්න එක කවදාකවත් එක චිත්තක්ෂණයක ඇතුළට නැමීම වෙන්නේ එක චිත්තක්ෂණ රාශියක් යනකොට තමයි තේරෙන්නේ මෙතන වෙනසක් තියෙනවා හිතේ එලිපත් ඉන්න බල්ලා දැන් ගෙට පණින්නේ එළියට නෙවෙයි ඒකේ චාරිත්‍රයට පයින්නකොට චිත්තක්ෂණ කීපයක් යනකොට තේරෙනවා දැන් ඔන්න පළවෙනි වතාවට මගේ හිත ඇතුළට නැමුණා කියලා. මෙන්න මේක තාවුරු කිරීමට කියනවා මෙහෙම ඉන්නකොට බැරි වෙලා හරි හුස්ම පේනවනම්. ඒක හොඳට මතක තියාගන්න හුස්ම තියාන අබායන්ට කියනවා නෙවෙයි හුස්ම ගන්න හයියෙන් හුස්ම ගන්න කියනව නෙවෙයි හුස්ම දැනෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න නෙවෙයි බොහෝ විට පේන්න ඉඩ තියෙනවා පේනුනොත් යාට අවස්ථාවක් හම්බෙනවා හුස්ම වැඩ කරන උඩුකයට විතරක් හිත යොදලා යටිකය පිළිබඳවත් අසම්මෝසකතියක් ඇති කරගන්න දැන් මෙතෙක් කල් කිව්වේ කායට හිත අරන ලෝකේ අමතක කරා දැන් කරන්නේ උඩුකයට හිත අරගෙන යටිකය අමතක කරන්න පුළුවන් නම් සම්මෝසාවේ තීව්‍ර භාවයක් ඇති වෙනවා. කයේ තිබුණ සම්මෝසාව උඩුකයට යනකොට යටිකය සම්මෝසා පැත්තට යනවා. යටිකය නොදැනෙන පැත්තට යනවා. එයාට යටිකය තිබුණත් එකයි නැතත් එකයි. ඒ නිසා හොඳට පටලව හරි බරි කියලා වාඩි වුණාට පස්සේ යටිකය යටිකය බලාගනි. උඩුකය හුස්ම දකින්නයි කියලා කියන්නේ දැන් ලෝකෙමත් අමතක කරොද යටිකයත් අමතක කරනවා. සතිය වැඩෙන්න වැඩෙන්න අමතක කරන කොටස් වැඩි වෙනවා. මොහ සම්මෝසාව කියලා කියන්නේ මොහේ සතියේ තීව්‍ර භාවයේ අදිමොක්කේ වැඩි වෙන්න වැඩි වෙන්න අනික් දේවල් පිළිබඳ මොහේ වැඩි වෙනවා. අතට ගන්න. ඊට පස්සේ කියනවා හැපෙන දන අල්ලන්නේ කියලා. පුළුවන් නම් මේවා ඉතින් හරියට කම්බේ යවිදිනා වගේ උඩු ආයෙත් හිත තියාන හැපෙන තැන ඇල්ලුවොත් ඒ පුද්ගලයාට පුළුවන් මේ හුස්ම හැපෙන නාසිකාග්‍රේ පමණක් අසම්මෝෂ වෙලා අනෙක් මුළු ලෝකයයි කයයි උඩුකයයි සේරම අසම්මෝෂාවට දාන්න කියලා. ඒක නැත්තම් ටැග් දෙනවා. ඒක දාන දෙනවා. ඕක තමයි ලෝකේ දෙන ලොකුම දානි. මොකද තමන්ගේ කයත් දීලා. දැන් කියනවා ආස්වාසය කරනවාදී ප්‍රස්වාසය අමතක කරන්න. එතකොට ජීවිතේ පළුවක් දීලා. ප්‍රස්වාසය කරනට ආස්වාසය අමතක කරන්න කියලා. කරන්න බෑ මේක. මම කියන්නේ මේ ධර්මයේ කියලා දෙන හැටි. ආන්නේම කරලා අපිටම ආස්වාස වෙලාදී මේක ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි කියලා දන්නවා නම් අපි කෙනෙකුට අසම්මෝස රසී අනික් සේරම අමතක කිරීමේ ශක්තිය තමයි සතිය සිහි කරනවා කියලා කියන්නේ. නැත්නම් අරමුණ සිහි කරනවා කියලා කියන්නේ. මෙන්න මේ අරමුණ සිහි කිරීම සඳහා පච්චුපට්ඨානේ වශයෙන් පෙන්වන්නේ ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ කිට්ටු මිතර උදව් කරන දේ වශයෙන් පෙන්වන්නේ තිර සංඥා පදට්ඨාන. හරියටම සංඥාවක් ගන්න ඕනේ මම දැන් ඉන්නේ ආස්වාසිය කියලා. එතකොට තමයි ප්‍රසවාසය නෙවෙයි කියලා කියන්න පුළුවන්. එතකොට තමයි මේක හිතවිල්ලක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සාධ්‍යයක් නෙවෙයි, කය පුරා විසිරුනේ නැහැ කියලා කියන්නේ. මෙන්න මේ සඳහා කියනවා ආස්වාසයට පමණක් ආවෙන්නකෝ ප්‍රසවාසයට නැත්තා වූ පෞද්ගලික ලක්ෂණයක්. පච්චත්ත ලක්ෂණයක්. සලක්ෂණයක්. ස්වභාවක ලක්ෂණයක්. ගතියක් මොකක් හරි අල්ලගන්නේ. ඒ අල්ල ගන්න දේ ආස්වාසයට පමණක් සාධාරණ නම් සාධාරණ කියන්න බෑ. ආවේනික නම් අත්‍යන්ත නම් අර කියන්න පුළුවන් මේ හිතලා බලලා නෙවෙයි කියන්නේ මේ වෙලාවේදී ආස්වාසය මට වැටුණා. ඒ නිසා මේක ප්‍රස්වාසය නෙවෙයි. මේක මට ආස්වාසය සීතලට වැටුණා. ඒක හිතවිල්ලකුත් නෙවෙයි. හිතලුවකුත් නෙවෙයි. වේදනාවකුත් මේ කායට දැනෙන අමතර වේදනා කරදරයකුත්. දුක් වේදනාවකුත් නෙවෙයි. සාද්දෙකුත් නෙවෙයි. ඉතින් ඒක කිව්වට පස්සේ යම් කෙනෙකුට එහෙම කියන්න පුළුවන් ශක්තියක් භාවනාදී ලැබෙනවා නම් 50ක් නිවන් දැකයි කියලා කියයි. නැත්නම් භාවනාවේ 50ක් ඉවරයි. එක චිත්තක්ෂණයක මේ සංඥාව තහවුරු කරලම කියනවා මම ආස්වාසය කරනකොට ආස්වාසය කියලා මෙනෙහි කරා මට ආස්වාසයේදී මෙන්න මේම ඒකේ දිග ගතිය, නාසිකාග්‍රය හැපෙන ගතිය, සීතල ගතිය වැටෙනවා. ඊට පස්සේ මේකේ තියෙන යෝසුලුකම තමයි එහෙම නැත්නම් සුඛනම්ය ගතිය තමයි වේගෙන් වෙනස් වෙන ගත්තම ඊගාට ප්‍රස්වාසය එනකොට 100ට 100ක්ම ආශ්වාසය අමතක කරන්න ඕනේ. පුදු කායත් අමතකයි, යටි කායත් අමතකයි, ලෝකෙත් අමතකයි. ප්‍රස්වාසය දකින්නකොට අරහා සමානම ප්‍රේමයකින්, සමාන සාදර ක්‍රමකින් ප්‍රස්වාසයට ආවේනික වූ ලකුණ අල්ලන එක ස්ථිර සංඥාවක් ගන්නවා. මේක ආශ්වාසය නෙවෙයි කියන්නේ. සත්‍යක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි. ආන්න මේ දෙක සත්‍ය තහවුරු කිරීම සඳහා සංඥාව ඉස්තිර කිරීමක් මෙතන කරන්නේ. දැන් මෙතන මේ මේ ධම්මදින චරිණාංශ කියලා කියනවා මේ සංඥාව මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ ආත්ම නෙවෙයි කියන්නේ සංඥාව කියන්නේ ආත්ම නෙවෙයි ආත්ම සංඥාවන්තයි කියන්නත් එපා සංඥාව ආත්මවන්තයි කියන්නත් එපා සංඥාවෙහි ආත්මය තියෙනවා කියන්නත් එපයි කියන්නේ. දැන් මෙතන කරන්නේ ඊට හාත්පසම වෙනස දෙයක්. හැමතෙම සතිය තහවුරු කිරීමට මේ සංඥාව වැඩි කිරීමමයි සතිය කියලා කියන්නේ. පුළුවන් තරම් අනික් ඒවායි වෙන් කළ දැන ගන්න ඕනේ, අත්‍යන්තව දැක ගන්න ඕනේ, හොඳට දැන ගන්න ඕනේ, තහවුරු කරන්න කියලා. සතිය පිහිටවන්න සංඥාව තිර සංඥාවට සංඥාව ස්ථිරසාර කරන්න කියලා. ස්ථිරසාර කරනකොට කමඨාන සුද්ධ කරනකොට හරියටම කියදාගේ කැඳේ කල පිළ වගේ මේ මනුස්සයා හාවට විද්දට පඳුරට වදින්න නැහැ. එයා හාවටම තියෙනවා. ලෑල්ලට තිබ්බට ලෑල්ල නෙවෙයි ආ හරියට බුල්සයි එකටම තියෙනවා. පයින් පිම්මට තිබ්බට හරියට කැවුත්තරම තියෙනවා. එච්චරනේ කෙරෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පහු වෙනකොට තියෙන සින පිම්මට පයින් පයින් පිම්මට තියෙනවා. ඒක ලෑල් ටාගට් ලෑල්ලක් උනත් එකයි කෝක උනත් එකයි බුල්සයි එකට වදිනවා නම් එච්චරයි. ආන මේ වදින්න පුළුවන් ශක්තියක් හිතේ තියෙනවා අසුතවත් පුතත් ජනකෙ තියෙනවා. සුතව ආර්ය ශාවකයාගේ තියෙනවා. බුදුරජාණන්සේ මෙන්න මේකටයි වන්දනා කරන්නේ. මේකට කියන්නේ manussකම කියලා කියන්නේ ඔන්න ඔකටයි. අපි මේ දෙමළා සිංහලයා ආරමිනියා අතුරා මිතුරා උසේකා කොටේකා කල්ජෝකා ගෑණි මිනිහා සාමාජිනිකා අමරපුරනිකාය කියලා දැඟලුවාට ඔය ඕනම කෙනෙකුට හරියට පාර කියලා දෙනවනම් ආස්වාස කරනලාදී ආස්වාස බව දැන ගැනීමත් ඒ දේ ප්‍රසවාසයෙන් වෙන්කොල දැන ගැනීමත් කියන එක එයාට අවශ්‍ය නම් ඒක වෙනම කතාවක් කරන්න පුළුවන් කරන්න පුළුවන් එකම සතත් මනුෂයා විතරයි. ඉතින් අපි මනුෂ්‍යයන් අතර මේ සංඥාවල් අරගෙන පංගුපේරු බෙදන්න යනකොට මෙන්න මේක අමතක කරොත් මේ මනුෂයාට මේ ත්‍ිර සංඥාවක් ගන්න පුළුවන් තත්ත්වය තියෙනකොට බුදු වෙන්න පුළුවන් මිනිහනේ. ඉස්තිරියාවක් හරි කවුරු හරි කමන්නේ. ඒක නැතුව අපි මේ බාහිර දේවල් හොයන්ට යනවා කියලා කියන්නේ අපි අර මේ සංඥාව පටලවා ගැනීමක් වෙනවා. ඉතින් මෙතනින් මම පෙන්වන්න හදන්නේ මුලදී අපි සංඥාව තහවුරු කිරීමේ වැඩ පිළිලක් ගන්නී කියන්නයි මම මේ පෙන්වන්නේ. සංඥාව තහවුරු කරන්න ගන්නේ සමාධිය හරහා. සමාධිය කියලා කියන්නේ මේ වගේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය කරන රාමුව. එම්බ්‍රොයිඩර් කරන්න අපි රෙදි කාලේ හිර කරගන්න ඕනේ. වෙල්ඩින් මැෂින් එකට මේ බ්ලේඩ් මැෂින් එකට දාලා යකඩ සෙන්ටර් කරගන්න ඕනේ නැත්තම් කපන්න බෑ. පිත්තල භාණ්ඩයක් බඳින්නම් ඒක එක අතකින් හිර කරලා අල්ල ගන්න ඕනේ නැත්නම් ඉතින් මදින්න. ඒක හෙල්ලුනොත් කරන්න බෑ. ඩ්‍රිල් කට්ට තියෙනකොට ඒ කෙලීම හරියට ලයින් වෙන්න ඕනේ නැත්නම් කට් කටලා යනවා. ඒ ඇලයින්මන්ට් එක නැතුනොත් ඒ ඩ්‍රිල් වෙන්නේ නැහැ. ලියවන වෙලේ වෙන්නේ නැහැ. එම්බ්‍රොයිඩර් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම අරමුණ විඳින්න නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් හිර කරලා අල්ලන්න ඕනේ. චක්‍රකට තියලා සෙන්ටර් කරලා ඇල්ලුවා වගේ. ඒක හෙල්ලෙන්න ගත්තොත් ඉතින් ඉතින් කට්ටට දෙයියන්ගේ පිටයි. මැෂින් එකෙත් ලයින්මන්ට් යනවා. ඉතින් මේක හදාගන්න ඉවරලා මේකයි භාවනාව කියලා කියන්නේ මේක අත්‍යවශ්‍ය මූලික දෙයක් කියලා කිව්වොත් ඒකයි භාවනා විපස්සනා කරන කට්ටිය කියන 50ක් භාවනා ඉවරයි හරියට තිර සංඥාව ඇති කරුවාට පස්සේ. දැන් තිර සංඥාව ඇති කරුවාට පස්සේ අරමුණ දිගේ කිඳා බහිනවා. ආශ්වාසයෙන්කොට ප්‍රශ්වාස ගැන ව්‍යාපෘත වෙන්නේ. ආනපන බලන එක නම් බිම්බි මහැකිලිම ගැන ව්‍යාපෘත වෙන්න යන්නේ. ඒක වෙනයි. මේ විදිහට කටයුතු කරලා ආශ්වාස මෙහෙම ප්‍රශ්වාස මෙහෙම කියලා හරියට ඊගාවට එන ආශ්වාසය මේ ආශ්වාසය නෙවෙයි කියලා දැනගන්න තරමට පළවෙනි ආශ්වාසය හොඳ රාමු කරන ලද සංඥාවක් ඇති කරගත්තොත් පළවෙනි එක ස්ථිර කරන්න කරන්න හොඳට මේක නෑ බෑ කියන්න බැරි අත්‍යන්ත වශයෙන් ආස්වාසේ ලක්ෂණ දැක්කනම් ඒක ප්‍රසවාසයෙන් වෙනස් වෙනවා විතරක් නෙවෙයි ඊගාටන ආස්වාසෙමුත් වෙනස් වෙනවා එදාට තමයි තේරෙන්නේ අර ස්ථිර සංඥාව නිසා නැත්නම් සංඥාවේ ස්ථිරත්වයේ නිසා ඊගාවට ඒක දෙවෙනි සැරේ මතුවෙනකොට එහි තියෙන වෙනස්කම් දැක ගන්න නම් ඉතාම සූක්ෂම අවධානයක් අවශ්‍යයි සංඥාවේ ඒක කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න හොඬේ දික් කරනවා. අචාගේ හැපෙන්නේ නැති එකෙක්. ඒගොම හොඬේ යගේ තියෙනාට පුංචි කැලෙන් තමයි දැන් ගන්න තියෙන්නේ. කොහොමද ඒ තා ඉදිකට්ටක් ගන්න හොඬේ දික් කරන්නේ. ආන්නේ වගේ අපිට පුරන ඕනේ අවුල් ජාලයක් මැද තියේදී මේ ආස්වාසය කියලා ප්‍රස්වාසය වෙන් කරලා, සද්ද වෙන් කරලා, හිතවිලි වෙන් කරලා, වේදනාවලි වෙන් කරලා ආස්වාසය අහුල ගන්න. ආ ඒ වෙලාවට සද්ද වේදනා තිබුණද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම කියනවනම් සද්ද වේදනා හිතවිලි තියෙද්දි ආසාවය අවුලන්න පුළුවන් නම් නැති තැන අවුලනට වැඩිය හොඳයි. නමුත් ආධුනිකයට දෙන්නේ නැහැ. ආධුනිකයට කියන්නේ සද්ද වේදනා හිතවිලි නැත්ැනක දීලා ඒක සඳහා මේක කරලා අල්ලගන්නේ කියනවා. අල්ලගෙන මේ දේ වෙන් කරගත්තට පස්සේ අරමුණ ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස් බලන විතරක් නෙවෙයි ආශ්වාසයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා ඒ කොටස් තුනෙත් වෙනස්කම් අල්ලන තරමට සංඥා විස්තර කරනවා. එතකොට පේන්න පටන් ගන්නවා මුලේ ස්වභාව මොකක්වත් මැදට යනකොට නෑ මැදේ ස්වභාව මොකක්වත් අගට යනකොට නෑ ඊට පස්සේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙනකොට සම්පූර්ණ බ්ලැක් හෝල් එකක් අඳුර ගන්න බැරි තරම් සංඥාවට හිටින්නම බැරි තරක් ආව ඊට පස්සේ ප්‍රශ්වාසයෙන් මුල ආව වෙනවා මැද ආව වෙනවා අග ආව වෙනවා ඒ සෑම තැනකදීම එකිනෙකින් වෙන් කර ගැනීමේ ශක්තියක් තියෙන ධර්මයකට තමයි හිත කියලා කියන්නේ වෙන් කර ගැනීම සඳහා හැම වෙලාවෙම සංඥාවක් මේකේ ලේබල් එකක් එල්ලන ගතිය තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. මෙන්න මේවා සීක්‍රින් විනාශ වෙන සුළු බව කියන්නේ මේ ධම්මදින්නාව ගෙනියන්නේ. ඒ නිසා විනාශ වෙන බව දැනගන්න ඉස්සෙල්ල ඉස්තිර කරන්න උත්සාහ කරන්න ඕනේ. මේකයි බුද්ධ ඥානසික කියන්නේ මේ තියෙන විචිත්‍රත්වය. අපි රිසර්ච් එකක් කරන්න ඉස්සෙල්ලා ඒකට උපකල්පනයක් දානවා. උපකල්පනය දාලා අපි මුළු රිසර්ච් එකේම කරන්න උපකල්පනය බොරු කියලා පෙන්වන එකයි. උපකල්පනේ දානකොට පේන්නේ උපකල්පනේ ස්ථිර කරන්න මේ පරිශීලනය කරනවා කියලායි. බැලු බැලමලත් කට්ටිය පේන්නේ එහෙමයි. නමුත් එහෙම නෙවෙයි කරන්නේ. මුළු පරිශීලනයම කරන 95කටත් වැඩිය මේ උපකල්පනේ වැරදි කියලා කිව්වනම් අන්නේ වගේ නැස්චාර්ත ධර්මයක් නයි මේ පැත්තක් තමයි මේ විපස්සනා ඉස්ලාම කරන එක ස්ථිරසාර වස්තුවක් වාගේ රැක ගන්න හදනවා. රැකලිවල පෙන්වන මේක චිත්තක්ෂණ චිත්තක්ෂණ විරස්සන බවයි. පේන්නේ පුංචි පුංචි කොටසක් පාස තියෙන සංඥාව හඳුනා ගැනීම සඳහා දෙන සලකුණු දෙවියෝ බුදුන් වගේ අදහන කරනවා ඉතින්ලා. කරන රාශියක් එකතු වෙනකොට පේනවා එක සැරයක් පාවිච්චි කරපු සංඥා අනිත් සැරේ පාවිච්චි කරන්න බැරි තරම් විනාශ වෙන සුළුයි. සංඥා පිළිබඳව පටලවිලක් තිබුණ කෙනාට හරියටම ලේබල් කරගන්න බැරි එකන මේ වෙනස තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ මොකද එයා ස්ථාවර කරගන්නේ නැහැ සංඥාව. ඒක නිසා සංඥාව ස්ථාවර කරගන්න එක තමයි මුලින් කරන්නේ අන්තිමට කායනපසනාංගීලා පස්සම්බයං කාය සංඛාරං කියන තැනට කාය ආසල් ප්‍රසාර සංසිඳනකොට අම්මතර තැනකට ගිහින් මොකද ඒ ලේබල් එල්ලෙලා හිටපු ටික තේරම දැන් නැති වෙලා ගිහිල්ලා එල්ලන්න දැනක් නැහැ දැන් ආස්වාද ප්‍රසාරයෙන් වෙන් කළ දැනගන්න බෑ ආශ්වාස ප්‍රශ්වාස දෙක තියා හුස්ම ගන්න බක්වත් පේන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? අපි අර හිතේ තියෙන ෂට ගති, මායාවී ගති, වංචනික ගතියිත අතීත සංඥාවල් එන්න පටන් ගන්නවා. මෙතෙන්දි තමයි මනෝ ලෝකේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ. නැත්නම් නාම ධර්ම පිළිබඳව භාවනාවට යන්නේ. ඉතින් එතෙන්දි ගියාට පස්සේ බුදුසජාණන් වහන්සේක සඳහන් කරන්නේ නැති මේ ඉස්සරහට අපිට හම්බ වෙනවා මේ ධම්මදින්න මේ නිනාශයට සඳහන් කරනවා චිත්ත සංඛාරක. චිත්ත සංඛාර කියන්නේ මේ සංඥා වේදනා දෙක ගබඩා කරලා දෙවෙනව එළියට දාන්න පටන් ගන්නවා. තුවාලේ වනමුකේ එළිය තියෙන තාක්කල් සර එළියට එන්නා වගේ කුරුලාව මුණත කරනකොට පස්සේ පුරු එළියට එන්නා වගේ දැන් ඇතුලෙන් පිටින් ඇතුලට ආපු සංඥා තමයි අපි මෙතෙක් ලේබල් කර කර පැක් කරගෙන අඩු කරගෙන තැම්පත් කෙරුවේ. දැන් ඒව ඔක්කොම එන්න තියෙන පාර වැහිලා. අපි කියනවා මේ අරමුණු වහලා. අරමුණු නැහැ. කුටිම කියනවා නම් වායෝ පොට්ටබ්බ ධාතුවට විතරක් ඉඳ තියලා කාය ප්‍රසාදයට හේතු යොදාගෙන හිටියේ. දැන් වායෝ පොට්ටබ්බ ධාතුවක් නැහැ, කාය ප්‍රසාදයක් නැති වුණා වගේ නිසා හිත කියනවා දැන් හිස් සහස දිහා බලනකොට මොනවත් නැහැ. මෙන්න මෙතනදී අර ගබඩා වෙච්ච සංඥාව, ගබඩා වෙච්ච ෂහත ගති කියලායි මම මේකට කියන්නේ. ගබඩා වෙච්ච වංචනික ගති, මායාවී ගති මතුවෙන්න නම් මේක දිහා පොට්ටෙක් බලන වගේ බලන්න. චක්කුමාසය අතාන්දු. ඉතින් උඟ දෙනෙක් කරන්නේ මේලා අනිත්‍ය දුක්ඛ අනාත්මමනේ කරන්න හදනවා. දෙතිස් කුණ පෙමනේ කරන්න හදනවා. හුස්ම හයියෙන් ගන්න හදනවා. නැත්තම් නින්දට වැටෙනවා. එහෙම නැත්තම් සැකයිතන අපෝ මේ මේ භාවනා හරියන්නේ මට ආනාපානේ ගැළපෙන්නේ වෙන භාවනා කර්මස්ථානයක් ඉල්ල ගන්න ඕනේ. නැත්තම් මේ ගුරුවරයා හොඳ නැහැ. මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ කියලා. ඉතින් අර ඒ වෙලාවේදී විවිධාකාර අර නැති සංඥාවල් දා ගන්නවා. මේකට ඉතින් බේත් නැහැනේ. මේකට තියෙන එකම දෙයයි කල්යතුල ඇසුලා යන එක විතරයි. ඒ ගියත් කොච්චර සෙල්ලම් කරත් මෙතනදී පුදුමාකාර වංචාවක්යක් කරනවා කොච්චරද කියනවනම් මෙතෙන්ද ගියාට පස්සේ. ඒ කියන්නේ රූපස්කන්ධයේ තියෙන බාධා නැති කරගෙන ස්වභාවයෙන් එන ඒ සංඥා දිහා බලා ඉඳ ගත්තොත් තමන් යම් හීනයක් පුංචි කාලේ හිතාන හිටියනම් යම් සලස්මක් කරේ සේරම ඉෂ්ට වෙච්චි හීන ලෝකයකට ගිහිල්ලා අතාරිනවා. අභිඥායෙන්ද පටන් ගන්නවා කියලා කියනවා. දිබ්බ චක්කු ආවයි කියලා කියනවා. දිබ්බ සෝත ආවයි කියලා කියනවා. මේක චතුත් අධ්‍යානය කියලා කියනවා. ආරූප අධ්‍යාන කියලා කියනවා. දෙන්න තියෙන ලේබල් අල්ලගෙන ඉතින් ගහන ගන්න ලේබල් එක තමන් අල්ලනවා. කොල්ලබවත් එක වරන සෙල්ලමක් තමයි තියෙන්නේ. අතින් ගවුවොත් අත ඇල වෙනවා. කකුලෙන් ගවුවොත් කකුල ඇල වෙනවා. ඔළුවෙන් ගවුවොත් ඔළුව ඇල වෙනවා. මේ මනුස්සයා දන්නේ නැත්නම් මේ මේ පිටින් එන සංඥාවල් නැතර කරලා පස්සේ ඇතුළේ තියෙනවා එළියට කරන එක ඒ ෂටමාය විගති දන්නේ නැත්නම් අර පේන සෑම දෙයක්ම අදහනවා. මම ඉස්සරහට බුදුහාමුදුරු ඉස්සරහටම ආවයි කියලා කියනවා. දුවන්වැලි සෑයේ ත්‍රිපුරණත් ඇටි දීසිලා පෙන්නයි කියලා කියනවා. එතන මිනිහට කට පේනවා කියලා කියනවා. ශරීරාංග කෑලි කොටස් පේනවා කියලා කියනවා. නැත්නම් ලස්සන වර්ණ රාමනේ මිටි අවසයිත දර්ශන පේනවා කියලා කියනවා. මම ඉස්සරහින් ඉඳගෙන ඉන්න වගේ පේනවා කියලා කියනවා. নানা ප්‍රවිදියට අර සංඥාවල එන්න පටන් අරගත්තට පස්සේ ඒ එන එන එක බොහොම මනනන්දනීය විදිහට එන්නේ. මනනන්දේ කොට කිව්වට හිත හිත අල්ලන ගතියට එන්නේ. හිත කියන හොඳම දේවල් නෙවෙයි නරක දෙයක් ආවත් ඒ යාගෙම බොක්කේ දින ඉවනේ එළියට එන්නේ පුදුම ලෙන්කතකමකින් පේනවා. ඉතින් මේ මනුස්සයා තනියම බුද්ධ විඳිනවා. තනියම බුද්ධ විඳිනවා කියන්නේ යන්නේත් නැහැ කාටවත්. අරිස්සලාම් දාස කතාවක තියෙන කන්නඩියක් හම්බෙච්චි ගමක ගම්ම ගම්මනියක කවන්නඩියක් හම්බෙලා වෙච්ච කතාව ඒ සැලම තමයි යන්නේ. ඒ මනස ඒක අහංගගෙන තියන්න බුදියන් ඉස්සලා හැමදාම බලනවා ඒ මනසට පේනවා ඇතුලේ අත අත්තයි. ගෑණි බලන බුදියන් ඉස්සලා කොට්ටයට තියෙන මොකක්ද එකක් ගෑණි ඇඟිල්ල බලනට ඇතුලේ ඉන්න හොර ගෑණිගේ පින්තූරයක්. ඊට පස්සේ ගෑණි මිනිහත් එක්ක දබල කරලා අන්තිමට ග්‍රාම සේවකාට කියලා. ඊපස්සේ ග්‍රාම සේවකම කල්ලාන කියනවා තොට කොහෙන්ද අප මේ කම්පණය මේක නැති වෙච්ච අපච්චි කියලා. ඒක කෝරළේ මාත්‍ය කාටන දිගින් දිගටම දිගින් දිගට ඕක තමයි හිතෙන්නේ. මේක මේ තමන්ගෙම පිළිමිබුව කියන එක දන්නේ නැහැ. භාවනා කරගෙන අතර වේගන යනකොට පේන්නේ තමන තියෙන පිස්සුව, තමන තියෙන ඕල්මාදී, තමන තියෙන මනෝවිකාරී, තමන තියෙන ෂටගති මාය යෝග දැක්කන සන්තෝෂ වෙන්න බෑ. දැන් තුවාලේ හැර එළියට යනවා කියලා ඕක අඳින්න ගත්තොත්. ඕක මම කියා ගන්න ගත්තොත්. ඕක තමයි ධම්මදින්නා කියන්නේ මේක මේ බේන එක මම කියන්නත් එපා. මේ ආත්මයේ ලකුණු කියලා ගන්නත් එපා මේක ආත්මය කියලා ගන්නත් එපා මේ ආත්මෙ මෙහි පීඨනා කියලා ගන්නත් එපා අන්නේ වෙලාවේ පේන දේවල් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියනවා එහෙම නැත්නම් සංඥං න අත්තනෝ සමනපස්සති න සංඥාවන්තං වාත්තානං පරමපස්සති නැත්නම් අත්තානං වා න සංඥා සමනපස්සති නැත්නම් සංඥං න අත්තනෝ සමනපස්සති කියලා මේ විදිහට මේ පෙන්වන හීනේ එනතර කලින් ගහපු ලේබල් ටික එළියට එනකොට මේක හුදු මිරිඟුවක් විතරයි. මිරිඟුව කියලා කියන්නේ ජල තරංග නගර ලස්සන දිය ධාරාවක් පේන. නමුත් එතන තියෙන 1000ක්. එතන තියෙන තද වාතේ රත් වීමක් පේන්නේ. මේ ඇහි තියෙන දෘෂ්ටියේ මේ වංචනික ගතිය නිසා වතුරෝගේ පේනවා. කොච්චර දිව්වත් මිරිඟුව ලං වෙන්නත් බෑ මොකද මිරිඟුවයි වතුර මල දුවන මනුස්සය අතර වෙනස හැමදම එච්චරමයි. දුවන්න දුවන්න එකක් දුවනවා. දුවන දුවන හති දාන එක විතරයි පේන්නේ. ඒ නිසා මේ වෙලාවේදී මේ සංඥාව එන එක කලින් කරපු කායනපසනාවේ දියුණුවක්. නමුත් අනේ මේ කුණු බාල්දිය ඔළුවේ දාගන්න එපා. අනේ මේක මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපායි කියලා සමහරකට වේදනාව එනවා. ඇඟ පුරාම කූඹිද වෙනවා, වතුරක් කරනවා, උඩ යනවා, පහත් වෙනවා, දඟලනවා, පැත්තක් තියෙනවා, පැත්තක් නැහැ. එක පැත්තක් කුස්නා, එක පැත්තක් රස්නියයි. ඔක්කොම විකාරයි. හැබැයි දරන්න පුළුවන්. ඒ නිසා කීතයිම භාවනාවේ ඵලයක්. සංඥාවෙත් එනවා සමහරට බ්‍රහ්ම ලෝක යනවා. එහෙම නැත්නම් අතීතේ වෙනවා නැත්නම් මැරිච්ච අම්මා ඇවිල්ලා කතා කරනවා. නැත්ත්නම් මේ ලෙඩ වෙච්ච නැන්දම්මගෙන රට ඉඳලා ඇවිල්ලා කියනවා අනේ පුතේ මට මෙහෙම වුණයි කියලා. ඇත්තම තමයි බොරුවක් නෙවෙයි. මේ විපස්සනා කරන කටියට පේනවා මීයා කාට වලිගේ තමයි නැත්තේ කියලා. හැබැයි කියන්නේ නැහැ. හොඳ නැහැ නිත හිත නරක වෙනවනේ. ආ හොඳයි හොඳයි නැන් තමයි ටෙලිග්‍රෑම් එකක් අරින්නෝ. දැන් ටෙලිෆෝන් කරලා බලන්න කියන ඇත්තම තමයි කතාව. හැබැයි දන්නවා මේ තන්නේ කර මනෝමූලික ගේම් එකක් යන්නේ කියලා. ඉතින් මේ තණ්හා පිළිබඳ මේ කතාව දන්නේ නැතුව භාවනා කරලා මෙතනදී අනුන්නත් කමඨාන් දෙන්න පටන් ගන්න කට්ටිය. එතන මෙතනදී Taman හරි කියලා හිතන කට්ටියගෙන් ශාසනයට වෙන්නේ අහිංසක අපරාධයක්. ඒ මොකද මේ මනුස්සයත් අහුවෙලා තියෙන්නේ. මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මේක මේ වංච ඒක තියා අඩුගානේ සාමාන්‍ය ලෝකේ කට කතාවක් තේරෙන්නේ නැහැ මනුස්සයාට. ඒ මනුස්සයා බොහෝ විට කට කතාවට මුල් වෙන කෙනෙක්. මේ වගේ වෙලාවට එනකොට මේක සංඥාවක් මේ ලෝකෙන් ගැලවෙන්න නම් මේ කුණු කන්දලේ නඩු විසඳෙන්න බෑ. බබයි බේ තමයි දෙකම කන්දෙන් බල්ලට විසිකොල්ල යන්නේකයි කරන්න තියෙන්නේ කියලා සදාචාරවාදීන් පැහැදිලිවම අභියෝග කරනවා මේක හරි වැරද්දට පයින් ගිහිල්ලා කියලා. සදාචාරයට පයින් ගිහිල්ලා ඒ නිසා විපස්සනාවේ ධම්මටිච්චයට යනකොට සදාචාරවාදයට පේනවා සීලය ගණන්න්නේ නෑ වාගේ. සීලේ නොතකන ගතියක් තියෙනවා. මොකද මෙතන සුභාසුභමනින්ට බෑ මේ සංඥාව සංඥාවක් නම් ඒක හුදු මනෝමූලික දෙයක් නම් කො සුභාසුභමනින්ට ගිය ගමන් අහුවෙනවා. හරි වැරදි මනින්ට ගිය ගමන් අහුවෙනවා. ඒක නිසා ඉංග්‍රීසියෙන් ඒකට කියනවා choiceless awareness එහෙම නැත්නම් වර්ගීකරණකින් තොරව හුදු දැනගන්න විතරයි. තුඹුතර ජනසිකේ ලස්සන වචනෙන් කියනවනම් කොට්ටික් බලහින්න වගේ බලහින්න ඉඳපන් ඕක ඇඟට ගන්න යන්න එපා. බීරෙක් අහගෙන වගේ ආපන් ඇඟට ගන්න එපා මේ යපටිගත කරන්නේ අතරේ මේ පටිගත කරාට ඒක කවදාකවත් දන්නේ නැහැ මේ ධර්මයේ කියලා. පටිගත කරන යන්ත්‍රයට ඒක බාධාවක් නැහැ. ඒක කවදාකවත් බණදී රෙකෝඩ් කරන්නේ නිවන් දකින්නේ නැහැ. ඒකේ පටිගත කරන යන්ත්‍රේ වටිනා දෙයක්. ඒක එක පුද්ගලික ගතියක් නෑ ඒකේ. කැමරාව කොච්චර જાති වර රූපගත කරත් ඒක අසභ්‍ය සභ්‍යපය එයාට ප්‍රශ්නයක් නෑ. මනුෂ්‍යයට විතරක් ඒක බෑ. මනුෂ්‍ය හැම වෙලාවෙම මේ මේ දේවල් වර්ණ කරනවා, ආලවට්ටම් දානවා. ආලවට්ටම වැඩිම ප්‍රසිද්ධ වෙන්නේ හිත තැම්පත් වෙලා හිතේ මේ සංඥා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මේව හඳුනා ගන්න යන්නේ ඒක හැබැයි ඒකට ඒ පුද්ගලට දොස් කියන්න බෑ විෂාට ගති නිසා වංචනික ගති නිසා මායාවී ගති නිසා ඒ නිසා ඒක තර්කයෙන් අල්ලගෙන තියෙන්න ඕන අන්වේ ඥාන වලින් අල්ලගෙන තියෙන්න ඕන ඉස්සරහට යන බොරුවක් හම්බ වෙනවා ඒ බොරුව ඇරෙදි මෙන්න මෙහෙම කියපක් ඔය සුරංගන කතාව ලස්සනට ඔය කියලා දෙනවා. උඹට යනකොට මෙන්න මෙහෙම එකක් එයි මෙන්න මේ යන්ත්‍රය වෙලාට දීපන්. මෙන්න මේ මන්ත්‍රය කියපන් කියලා යන්ත්‍රය මත දීලා පිටක් කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා මූල කර්මත්තාන්ට ඵලයක්. සතිය පිටෝපා. ඔය එන්න මොනම දෙයක්වත් අල්ලන්න ගියොත් ඒක කරකෝ කරකෝ කරකෝ මුලින්ම හොඳ ඇත්ත පෙන්වනවා. අන්තිමට ගෙනලා නන්නත්තර කළා සීලෙත් කඩලා නැතිනම් බංගත්තාන කරන තැන ගෙනියනවා. ඒ නිසා මෙතනදී తాවකාලිකව තමයි ඒ සදාචාර කතා නැතුව මේව හුදු මිරිඟුවක් බව. තේරුම් ගන්න මූල කර්මස්ථානට යනවයි කියන එකයි කායනුපස්සනාව කියන්නේ. ඒ වෙනුවට චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව කරන්න පටන් ගත්තොත් වැරදියට අල්ලගත්තොත් අර කායනුපස්සනාව කියන නැංගුරම නැති වුණොත් ඒ පිළිලා කුණාටට අහුවෙච්ච නැවක් වගේ වෙනවා. කොහාට යයිද කියන්න බෑ මොකද කාටවත් අත දාන්න බැරි තනක්. කායනුපස්සනාවට වෙන කෙනෙකුට අත දාලා කියතයි. පිම්බි වැකිලෙන්නේ නැත්නම් අත තියන්නේ කියලා කියන බඩි. හුස්ම තේරෙන්නේ නැත්නම් බලාගෙන ඉන්නේ කියලා කියනවා. එතකොට තේරෙයි. නමුත් මේ වේදනාන පසන චිත්තාන පසන මේ සංඥා වේදනා දෙකට ගියාට පස්සේ තන්නේ කර නූල කඩලා ගිය සරුංගලයක් වගේ තියෙන්නේ. ඉතින් ඒක දිහා භාවනා කරන්න නම් නිතර නිතර නැවතත් අපි අර කාණ පසනාවේ සරණ පිහිට ඒ කියන්නේ නැවත පරීක්ෂා කරලා බලලා ඒක බල ගතිය බලබලා මෙතනදී ඒ සංඥාව ගොජ දාන බව දැනගන්න. ඒ සංඥාව ගොඩ දැ ගොජ දැමිලේ ලක්ෂණ තමයි ඔය සුසීම සූත්‍රයේදී පැහැදිලිව දේශනා කරනවා ඒ සුසීම කියනවා නිවන් ලැබුව හැම කෙනෙක් ළඟම පුබ්බේ නිවාසානුසුති ඥානෙ තියෙන්න ඕනේ. දිබ්බ චක්කු ඥානෙ තියෙන්න ඕනේ. ආදි වශයෙන් පරිදි සංඥාවකින් යනවා. එයා හිතනවා නිවන් ලබන්නට ඉස්සෙල්ලා මේක හම්බ වෙනවා මම කරන්නේ. මම මේ ටික කරන ඇවිල්ලා මිනිස්සුන්ට බණ ටිකක් කියලා කීයක් හරි හම්බ කර ගන්න ඕන කියලා පැවිදිනවා. ගිහිල්ලා ඉතින් බුදුහාමුදුර ගාවට ඇවිල්ලා ආම්සු කට්ටියක් ඇවිල්ලා කියනවා මට නිවන් අවබෝධ කෙරුවයි කියලා. අඤ්ඤ භාව ප්‍රකාශ කරනවා. සෝසි මේ කට්ටිය පිටිපස්සේ ගිහිල්ලා අහනවා පැත්තකට කරලා වාඩි කරලා දැන් ඕගොල්ලෝ ගිහිල්ලා බුදුහාමරෝ ගාමෙම කිව්වනේ ඕක. ඕගොල්ලෝ හරි දිබ්බ චක්කු තියනවා. පුබ්බිනිවාසානුසති තියනවා. මෙහෙම නැත්තම් දිබ්බසෝත ඥානෙ තියනවා. චතුත් ධානය තියනවා. අරූප ඥානෙ තියනවා. අර අහම්තුගෙන එකක්වත් නැහැ කියන්නේ. ඉසුරු කියන දැන් මට පටලවිනවා කියන්නේ. එයා කියන ඔයාලට පටලුණා නැතත් අපේ පඤ්ඤා විමුක්තයි. ඊට පස්සේ බුදුහාමර ගාඩ කියලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ළඟට ආපු කට්ටිය මෙහෙම කිව්වා මම ගිහිල්ලා ඇහුවා එක්කෙනෙක් ගාවත් මේව මොනක්වත් නැහැ කියනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම වචනයක් ඒගොල්ලෝ පඤ්ඤා විමුක්තයි කියලා. මට තේරෙන්නේ නැහැ. ඒකට බුදුහාමර උඹට තේරුණා සුසීව නැති වුණත් ඉස්සල ධම්මටිච ඥානෙ පහළ වෙන්න ඕනේ. පස්සේ තමයි නිවන හම්බෙන්නේ කියලා. ධම්මටිච ඥානෙ දෙනකොට ওই ලනු ටික දෙනවා. ඒ ලනු කෑවන ඉතින් සාමාන්‍ය ලෝකෙටත් වැඩිය පිස්සු හොඳ එක හැදෙනවා. සාමාන්‍ය ලෝකෙ හැදෙන පිස්සු නම් තනිපකටයි. මේක දොස්තරලවත් බාරගන්නේ මොකද බේතින් හරගත්ත ලෙඩේනේ. අනිත් එක මෙහෙම කියනකොට බේත් කරන්න බෑ දොස්තර විදකම් කරන මේගොල්ලෝ. ගිය ගාම දොස්තර දොස්තර කම් ගන්නවා. මේ දොස්තර මහතුරු සාමාන්‍යයෙන් භික්ෂු ආට්ටුවක් බාරගන්නෙම නෑ කොයි ස්පිතාලෙකවත්. භික්ෂු ආට්ටුවට කවදාකවත් දොස්තර කෙනෙක් ඉන්නේ නෑ. දැන් උනත් ගිහලා බලන්න. කිසි දොස්තර කෙනෙක් කියන්නේ මොකද යන කට්ටිය එන කට්ටිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න හදනවා බඩ එකක්ම ගැන කතා කරන්න යන්නේ මොකද්ද ලෙඩේ આવොත් පොඩ්ඩ වාඩි වෙන්නකො දොස්තර මහත්තයා සිල් අරගෙන තින්නේ ඕනම ස්පිරිතාලයක බලන්න. ඒ නිසා මේ භාවනා කරනවා කියලා කියන්නේ අමතර පිස්සුවක්. මේ පිස්සු බුදුජානනාංශයේ ලස්සනට කියලා දෙන නිසා අපි අසරන්නේ. අපි ථේරවාදී විතර මෙච්චර ලස්සනට සිටියේ මැදපු තැනක් ඇත්තේ නැහැ. ඒක liverලා බුදුජානනාංශයේ හරියට සුචිම ගැනලා පෙන්නනවා. මෙන්න සුචිම කෙරෙන්න ඕනේ වැඩේ. මූල කර්මස්ථානේ මේ වගේ හැව ගැලවෙනවා දෙතුන් සැරයක්. පළවෙනි හැව ගැලවුණාට පස්සේ, ඒ කියන්නේ කායන පස්සන සංසිඳුණාට පස්සේ මේ ශ්‍රී ලංකාවේ කියනවා. ඒවා ඉන්නේ ධම්මොද්දච්චේ වශයෙන් ධර්මයෙන් පහල කරන මේ ලණුවක් බොරුවලක් වශයෙන්. හැබැයි බොරුවල කිව්වට එහෙම දෙයක් නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. එතනදී මේක ප්‍රතික්ෂේප කරාට කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඔබ කවදා හරි ධම්මත් ඉතිහාස නම් නිවනත් ලබනවා. ඒ කියන්නේ අභිඥත් ලබනවා. නොලබන්නත් ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ නිවනට. එතකොට සුචිම දන ගහලා කියනවා ස්වාමීන් වහන්සේ මම ධර්ම හොරකම් කරන්න ආපු ධර්ම හොරේ මං ආයෙ මේ බුදුරජාණන් ඒක ප්‍රශ්නයක් නෑ ඔබ දන්නවනම් ඔබ මේ වැරද්දට ආවේ කියලා සමාව දෙන එක මගේ ගතිය. ඒක තමයි ශාසනය කියන්නේ කියලා මිනිස්සු හරි පාරේ පිටනවා. ඒක නිසා භාවනා කරන කට්ටිය බුදුරජාණන්ස කලින් තිබුණු ශාසනය හෝ එහෙම නැත්නම් මේ එනේන සංඥා වේදනා උළුවේ ඥාන සත්‍යය ආවයි කියලා කනගාට වෙන ගතිය හෝ පශ්චාත්තාප වෙන්න නරකයි. පුළුවන් තරම් මේ පැවති හැකි ෂටගති මායාව ගති තේරුම් අරගෙන ඉදිනදා ජීවිතයේදී අපිට ඇහෙන දේවල්, දකින දේවල්, අතගාල බලන දේවල් එක සැරෙන් ගණන් ගන්න එපා. ඒ නිසා බුද්ධ ජනක සඳහන් කළ තියෙනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා, පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා. සංඥාච දිට්ඨින්ච යේයක් ගයේසුන් තේ ගැට්ටයන්තා විචරಂತಿ ලෝකේ. යම් කිසි කෙනෙක් මේ හුදු සංඥාහීන පමණයි කියලා දන්නවා. එයා කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වුණා මේ තිරසනුටත් අපි නිච දණ්ඩ යන්න බෑ සදාචාරවත් වෙන්න බෑ කැලේ ඔහොම වැඩ කරන්න එපයි කියලා. අපි දන්නවා මේ වගේ ගණන් ගන්න දෙයක් නැහැ. ඒකට පඤ්ඤා විමුක්ත අසන සම්තිමෝහ අප්‍රඥාවෙන් හොඳට දැනගත්තොත් මේ ලෝකයේ අහුනොත් ඇල්ලුවොත් අහුන. අල්ලන්න තුරුමයි. එතකොට මෝහයක් නැහැ. යේ සංඥාංච දික්කින්ච යේ අග්ගහේතු යම් කිසි කෙනෙකුට සංඥාව දැඩිව ගත්තා නම් සංඥා චිත්ත දික්කි මට්ටම කියලා ඝන බහල වුණා නම් තේ ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ ලෝකේ ගැටි ගැටිමයි මේ මනුස්සයා නිතරම ඉන්නේ. නිකන් ඉන්නේ නැහැ. එක තැනකට වෙන්නේත් නැහැ. වැඩමයි හැම වැඩකදීම ගැටෙනවා. ඉතින් අර ඉන්දියාවේ මිනිසෙක් කියනවා මට හම්බුනොත් කතා කර කර ඉන්න හොඳට බණ භාවනා කළ සංඥාව හඳුනාගත්ත රහතන් වහන්සේනමක් හා බුදුහාමුදුර කෙනෙක් හෝ නැත්නම් මේ වගේ සංඥා දිට්ඨිය අල්ලගෙන ගැටි ගැටි යන මිනිස්සෙන් මම කවදාකවත් කැමති නැහැ කියලා බුදුහාමුදුරත් එක්ක කතා කරන්න වැඩක් නැහැ කියලා. මේ මනසත් එක්ක කතා කරන එක උදේ ඉඳලා හැන්ද වෙනකම් විචිත්‍රයි. මේ කියපෙක නැහැ කියන. වැඩිම පටලැවෙනවා. පටලැවි පටලැවි ගන්න. ඒක නිල බුද්ධහමවත් බාර ගන්න ආදම. ඉතින් මේ මනස කියනවා මම නම් කවදාකවත් යන්නේ නැහැ. බුදු කෙනෙක් එක්ක කතා කරන්න වැඩක් නැහැ. බුදුහාමුදුර හැමදාම චතුරාර්ය සත්‍ය විතරයි කියන්නේ. මේ මනස පත්‍රයක් වගේ. නානා ප්‍රදේවල් වලින් ගැටි ගැටි ජීවත් වෙන නිසා අපේ ජීවිතේ ගත්තොත් අනුන් සන්තෝෂ කරන්නයි මේ සංඥාවල් කියලා අපි ලබාගත් සංඥා ටික මේ සලකුණු ටික තහවුරු කරන්නයි අයියෝ පුත්තන පෙට්‍රල් තෝගය. ඔය කැලේ ගියාට පස්සේ බුදුරජාණන් කියන්නේ මේ ගහත් එක ගලක් එක්ක සංඥා ප්‍රශ්නයක් නැහැ. අපි ගහකට කුණු හරපක් කියලා බැන්නත් එහෙම නැත්නම් බුදුහාමුදුර කියලා වැන්දත් හ්ම් හ්ම් මොනක් කියන්නේ. ගස් වලට පොරෙන් කෙටුවත් පොහොරක් දැම්මත් මල මුත්‍ර බහ කරත් ඒ නිසා කටුකුරුනි ස්වාමීන් වහන්සේ කියනවා මට ඊර්ෂ්‍යා හිතනවා කියලා මේ ගස් කල් ගැන. එව්වත් පැවෙන එව්වත් බෝ වෙන જાතියත් බෝ කරන කවදාකවත් සලකුණක් ඉතුරු කරලා තියන්නේ අපිට හම්බ වෙච්ච මේ සංඥාස්කන්ධේ දන්නේ නැතුව ෂට මායාවේ ගතියෙන් පටලවාගෙන ලෝකෙත් පටලවාගෙන ඊට පස්සේ ඉන්නකොන් කාටවත් ඉන්න දෙන්නේ නැතුව අවුල් කරන හැටි මේ සේරම හරහා අර ඉදිකට්ටක් ගන්න හදන අශ්‍රයම ඇතෙක් වගේ පාර පුදුරෙන්සේ පෙන්ලා තියෙන හැටි බලනකොට මේ දෙකම ලෝක ඇතුලේ තියෙන්න පුළුවන්ද කියලා හිතනවා. වෙන එකක් තියා වෙන දෙකම එක හිතකට අවබෝධ කරගන්න පුළුවන්ද කියලා හිතනවා. ඒ තරම්ම අන්ත දෙකක් මේකදී. නමුත් බුදුජානකගේ ශ්‍රේෂ්ඨත්වය නැත්නම් මේ සර්වඥ ගතිය තමයි මේ දෙකම ඇල්ලුවා. හොඳටම සංඥාවෙන් පටලවා ගන්න මනුස්සයට බුදුහාමුදුරුවෝ බොහොම සිප වැළඳගෙන කියනවා උඹත් මිනිස්සෙක්. උඹත් ඒ මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ උඹ නද කියන කියන්නේ. ඊට පස්සේ මේක හොඳට බේරගත තව කෙනෙක් ඉඳලා දැක්කට ස්තුති කරන්න යන්නෙත් නෑ. මුදන්ච මේ දෙකටම සමාකාරව ඉඳලා කියනවා මේ දෙන්න වෙනුවෙන් මට කරන්න දෙයක් නෑ මට තියෙන්නේ මේ ක්‍රියාවලිය පෙන්ලා දෙන එකයි. නැත්නම් මේ සමීකරණය පෙන්ලා දෙන එකයි ඒගොල්ලන්ට වැඩ කරන්න ඕනේ. ඒක නිසා මතක තියාගන්න මේ සංඥා වගේ දේවල් කවදා කානුපස්සනාවේ තිතියක් ස්ථාවර භාවයක් ලබාගෙන වේදනානුපස්සනාවේ ඉවසීමක් නැතුව මෙතෙන්ද යන්නෙත් නෑ යන්නත් බෑ ගියාම වෙන්නේ ගොඩාක් වෙලාට ධම්ම ධම්මුද්දච්ච පහලන පටලවිල්ල පහල වෙනවා. ඒක ආවට පස්සේ උඩත් කටු බිමත් කටු හිටිනවා. හැබැයි කොයි දක්ෂයට වුණත් මොන්න තරම් දැනගෙන ගියත් මේ සංඥාව කියන ස්ථාන හරිම විචිත්‍රයි. අතපය කඩා ගන්නතු බේරන්නේ පුදුම කලාතුරකින්. හැබැයි පස්සේ පුදුමාකාර සංවේගයක් පහල වෙනවා මේ ලෝකයක් සංඥායම ගැලීගෙන මෙච්චර තොරතුරු තාක්ෂණික ගිලීගෙන ගත කරන ලෝකයා කවදානම් සංඥාවේ තියෙන මේ මම සංඥාව නෙවෙයි සංඥා මම නෙවෙයි සංඥාව ආත්මවන්ත නෙවෙයි කියන එක තේරුම් ගන්න තරම් පෞරුෂත්වයක් තේරුම් ගන්න තරම් බුදුන් ඇදහිල්ලක් තේරුම් ගන්න තරම් සදාචාරාත්මක තැනකට එනවනම් ඇත්තටම නිවන් දකින්න ඕනේ නිවනේ රසය එතෙන්දි තියෙනවා ඒ ධම්මටිති යනකොටම ධම්මටිතිත් ඇවිල්ලා ඒ නිස්සරණාධ්‍යාසයට සංඥාව මේ ටිකක් වශයෙන් පිළිගන්න තැනට ගියත් නිවනේ බුද්ධිය නිවනේ රසය තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට හැබැයි මේ ලෝකයට නැත්තම් ලෝකයට පිළිකුල් ගතියක් තියෙනවා. ලෝකේ හඳුනාගන්නේ හඳුනා ගැනීම හඳුනාගත්ත කමස විතරයි. හඳුනා ගැනීම හඳුනා නොගන්න මනුස්සයා ලෝකේ හඳුනා ගන්න ගන්නවා. යා පේන්නේ නිකමෙක් වාගේ නැත්තම් කරායිද මිනිසෙක් වාගේ නැත්තම් වගකීම් පැහැරන්න කෙනෙක් වාගේ. ඒක නිසා මේ යසෝදරාට බබා හම්බෙන් දාසේ පැනලා ගියා කියලා සිද්ධාර්ථ කුමාරට පව බණින්නේ ඊටුකම් පැහැරා ගියයි කියලා. නමුත් බුදුදෙනාගේ හිටිය පල්ලෙහා ඔය අපි දැන් චිත්‍රෙත් පෙන්ලා තිනවා කඳුර නැගලා ඉනිමකට පහින් ගහව කතාව. ඉනිමගේ කෑල්ල තාම ඇඳලක් තියෙනවා ඒක. ඉනිමගේ සදාචාරාත්මක නැහැ. ඒ පදනම සදාචාරාත්මක නැහැ. නමුත් ඔය සදාචාර මට්ටමේ නිවනක් නැහැ. ඒ නිසා අපි යම් මට්ටමට යනකම් සියල්ලගෙම ගැලවෙනකම් සියලු සදාචාර ධර්ම රකින්න ඕනේ. ඒක ලෙවල් කායනුපස්සනාවේ පස්සම්බයං කාය සංකාරම් මට්ටමට ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ දැන් ගුරුත්වාකර්ෂණය මිදිලා තියෙන්නේ දැන් චේතන චෛසික ධර්මත් එක්ක යන්නේ එතෙන්දී ආපහු අරකට දාන්න යන්න ඕනේ නමුත් ආපහු මේ අපි සාමාන්‍ය ප්‍රකෘති සංඥාවට වේදනාවට ආවට පස්සේ නැවතතර සද්ධාවයි නැවතතර සදාචාරයයි තේරුම් අරගෙන ලෝකයේත් එක ගැටෙන්නේ නැතුව දැඩි සංඥාගත වෙන්නේ නැතුව ගත කරන්න පටන් අරගත්තොත් ඔය අවුරුදු 2600 කියලා වෙනසක් නෑ. අපි ඉන්දියාවේ නැතුණයි කියලා වෙනසක් නැත්තේ නේ ඔක්කොම සංඥා විතරයි. ඒ නිසා එකෙන් ගැලවීමේ ක්‍රමය තියෙනවා අවශ්‍ය කෙනාට. අපි සතුටු වෙන්න ඕනේ මේ 2600 ගිහිල්ලත් මෙවැනි පණිවිඩයක් අප කරා පැමිණිලා කියන එක. ඊටාත්ම සූක්ෂම පණිවිඩය ඒ භාවනා කරව භාවිත මනස ඇති තේරුණාන්සලා අනවාගේ රැකගෙන ඇවිල්ලා පෞෂත්වයෙන් තොරව රැකගෙන ඇවිල්ලා පුළුවන් කෙනෙක් මේක නැති නොවෙන්න අනික් කෙනා අතර දීපං කියන අදහස විතරයි ඉතින් ඒක දිහා බලනකොට හරි මේ ලෝකයේ තියෙන මේ පටලැවිලි වලින් ලොකු සංවේගයක් පහල කරගන්න පුළුවන් කොහෙද මේ ලෝකය යන්නේ සම්පූර්ණ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ සංඥා විපල්ලාසය බුදුහාමරගෙන කියන සංඥා විපල්ලාසය ඉතින් සංඥා විපල්ලාසය කියලා සංඥාවේ යාන්ත්‍රණය දක ගන්නවා කියලා කියන්නේ අර කනකස් පැවෙක් විශේෂයෙන් අහස බලන්න වගේ. ඉතින් මේ පෞගේ තිබුණ හැම රිට්‍රීට් එකමත් කොහේ ගියත් බණ කියනකොට උගාක් වෙලාවට මේක පිළිබඳව ධර්ම කොටස් වලින් පහෙන් එකක් ගත කරන්න වෙනවා. ඒ නිසා මට පුද්ගලයෙක් වශයෙන් නම් මට අර ධර්මයේ පොත්වල ලියලා තියෙන හැම තැනම වගේ කියවන්න කියවන්න මේක පිළිබඳව තේරෙන්න පටන් ගන්න මේ විචිත්‍රත්වය ඇති වෙන්නේ මොකද්ද ධර්මයේ හෝ බුදුරජාණන්ගේ විලා දේශනා විලාසවල හෝ හම්බෙන පුද්ගලයන් තුලබඳ මේ සංඥා නානත්වය. හරිම විචිත්‍රයි. ඒක කවදාකවත් හිරියරයක් කරදරයක් කරගන්න එපා. ඒක එහෙම තිබිච්චාවයි. අපි ඒක අරගන්නවා මේ විවිධාංගීකරණය සඳහා. ඒ හැම කෙනෙකුගේ විපල්ලාශය තුල මය තුලක් තියෙන එක කොටා. එයා ඒ කුණුසුව ඉදියේ නියෝජනය කරාට ඒක මට සම්බන්ධ වෙන්නේ මම ළඟත් ඒ අඩුපාඩුව තියෙන නිසා. ඒ නිසා මේ පුද්ගලයාට ස්තුතිවන්ත වෙලා අනේ මේ පුද්ගලයා පටලවා ගන්න මේවා කරනවා. යාටත් දොස්සේ නොවේවා. උඹටත් කවදේ අවබෝධ වේවා අනේ මම ළඟත් ඒ සංඥා විපල්ලාසය තියෙනවනම් අර මනුස්සයාට පින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් උගන්නන ගුරුවරටත් පින් සිද්ධ වෙන්නේ මේ විපල්ලාසෙන් තොරව ඇති ඇති දැක ගැනීම ඇති කරගත්තොත් සක්කාය දිට්ඨි ගලවලා යනවා. ඇති නොකරගත්තොත් හැම චිත්තක්ෂණයෙම සක්කාය දිට්ඨිය පරිතද වීමක් තමයි වෙන්නේ. ඒ නිසා කිසියම් තැනක අතරමැදක් නැහැ. එක්ක සක්කාය දිට්ඨිය අහු වෙනවා එහෙම නැත්නම් ගැලවෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ඒ සතිචෛසිකේ ඉස්සරහින් තියාගෙන ඇති හැටි දැකගෙන අවස්ථාව ආවට පස්සේ මේ සංඥාවේ තියෙනා වූ මිරිඟු ස්වરૂපය අවබෝධ කරගන්න නම් මම මේ මාගේ මගේ ආත්මය කියා ගන්නා වූ දැඩි ග්‍රහණය අපේ ආවේනික ලකුණක් බවත් ඒ නිවනට බාධාවක් බවත් නිහි වේලාව ආවට පස්සේ හරි තැනේදී ඒක මෙනෙහි කරලා සංඥාව හරහා විනිවිද බලන්න යන පටන් අරගත්තොත් ඒ පුද්ගලයා වයසට යන එකක් නෑ කියලා මම කියනවා. එන්න එන්න එන්න හැම මොහොතෙම අවදි භාවයකින් එළඹ සිටි ගතියකින් ගත කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ මනුස්සයාගේ කායික මානසික රෝග සුව తত্ত্বය සුවසේවාව පරිසරේ බාර ගනිවි. ස්වභාව ධර්මය. බාර ගනියොන්ට මැරෙන්නේ නැතු ඉන්නවා කියන එක නෙවෙයි. ලෙඩක් ආවත් බාර ගන්න. මරණත් බාර ගන්න. සුවවීමත් බාර ගන්න. ඒ ඒ පුද්ගලයන් කවදාකවත් එතකොට පරිසර දූෂණයක් හෝ චිත්ත දූෂණයක් හෝ අනුන්ගේ සිත් දූෂ්‍ය වීමක් වෙන්නේ නැහැ නැත්නම් වීම සඳහා වග වෙනවා. උනාම පස්සට ඇවිල්ලා විපල්ලාස ඇති කරන්නේ. ඉතින් එන්නේ එන්නේ එන්නේ එතකොට අර ගැටුම්තර මාර්ගය එළඹෙනවා. ඉතින් අපේ යෝගාචර ජීවිතයේ සම්ප්‍රක්‍මචාරීත්වය සත්පුරුෂයා ආර්යයන් වහන්සේ කියලා කියන්නේ අන්න වගේ ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ කියලා ලෝකයා ඒ කටයුතු කරද්දී අර කිටි මාර්ගෙන් ගමන ගෙවම් කරන එකයි ඒ පිණිසම අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිව දිනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නෑ අපි ධර්ම දේශනාවෙන් පස්සේ බොහෝ විට නැත්නම් චාරිත්‍රාක් වශයෙන් මේ ධර්ම දේශනාව සම්බන්ධව මන්තිමතාන්තර ප්‍රශ්න විවේචනවට වෙලා ගන්නවා. එහෙම නැත්නම් අපි පින්න පින්න කාට පින් පැමිණීමෙන් ඥාතින් ශීපත් කර ගැනීමෙන් සහ අපගේ පරමාර්ථ ශීපත් කර ගැනීමෙන් ධර්ම දේශනාව ආදී સમાપ્ત කරනවා. ඒ නිසා IT ඉස්සල්ලා ජීවිත පිළිබඳ ප්‍රශ්න කළේජමක් තියෙනවනම් කරුණා කරලා ධර්මදේශන ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. අවසර ගල්සනා සර් මේ අරලස්නා කියනවා මේ සංඥාව කියන්නේ අපි භාවනාවේදී ඇතිවෙන සංඥා මුලස්ථාවේ තහවුරු කරගන්නවා. මේ අවස්ථාවේ පොඩි සැලකිලිමක් කරන මොකද තහවුරු කියන්නේ ඒ කියන්නේ සංඥාව ඒ කියන්නේ සංඥා පරිලක්ෂණය කියන්නේ හැමතිස්සම සංඥාව වෙනස කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් පවතින දෙයක්. ඒකට මේ මොකද්ද මේ තහවුරු කරගෙන ඉන්නේ? ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි කියලා තහවුරු දැනගන්න. ආස්වාසි කියන්නේ ප්‍රස්වාසය නෙවෙයි. ප්‍රස්වාසය කියන්නේ ආස්වාසය නෙවෙයි. ආස්වාස ප්‍රස්වාස කියන්නේ හිතවිල්ලක් නෙවෙයි. සත්‍යය නෙවෙයි වේදනාවක් නෙවෙයි කියලා කැඳේ ගලපීර වගේ මේක මේකයි කියලා දැනගන්න. ඒක හරියටම තහවුරු කරලා දැනගන්න ඕනේ. තියෙන හැම සංවේදී භාවයකින්ම එතකොට ඒ ඒ දේ වෙන්කොට දැන ගැනීමෙන්ම තමයි සතිය ස්ථාවර වෙන්නේ. සතිය හොඳටම දන්නවා මේ හිතවිල්ලක් නෙවෙයි. කවුරු කියපු මතයක් නෙවෙයි මම මේ අතගාලා කියන්නේ. කියලා එයා ඒක මේ අස්පනා පිට කියලා අපි මේකට සිංහල වචනක් පාවිච්චි කරනවා. අස්පනා පිට වෙන්නේ ඒ නිසා අපිට මේකට අභියෝග කරන්න පුළුවන් අපි හීනයක් දකින්න වෙලාවට හීනේ ඇත්තටම ස්ථිර කරගෙන ඉන්නේ. අපිට කවුද ඒකට අපිට ජීවිතයේදී හොඳ හිතාගන්න බැරි දෙයක් වෙච්චාම ළඟින් යන කෙනා මචං පිටට ටිකක් ගහපම මට දැකයි හීනයක්ද කියලා හිතෙනවා. දැකලා බෑ තට්ටු කරුවට පස්සේ තමයි හිතෙන්නේ මේක අවදි කරපම් මම හිණක දන්නේ නැහැනේ හිතා ගන්න බෑ කියලා. ඒ නිසා ලෝකයේ දැකපු දේ අල්ලලා බලන්න ඕනේ. අල්ලපු දේ දැකලා බලන්න ඕනේ. දෙකෙන් තහවුරු වුණාට පස්සේ තමයි ස්ථාවර කරන්නේ. දැක්කට විතරක් හිණකට දකින්නවා ආශිත අල්ලන්න බෑ. ලෝකයේ අන්ධේ අන්ධකාරය අත ගන්නට අහුවන්න අල්ලන්න පුළුවන්. නමුත් ටෝච් එක අහලා බලන ගමන් ෂුවර් නෑ. අන්නේ දෙකකින් තහවුරු කරන අපි සාමාන්‍යයෙන් මේ එක ඇහෙන් බලනකොට ගැඹුරු පේන්නේ නැහැ කියනවනේ. එකෙන් බලනකොට මේ ගැඹුරු වෙන අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වා. එක හැක් වහලා මෙහෙම ඇඟිල්ල දික් කරලා මේ ඇඟිල්ල පුළුවන් නම් හරියට අරකට තියන්න කියලා. තියන්න බෑ. මෙයාගේ මෙයාට තියන්න බෑ. හැද්දක වලද තිබුණා ටක් ගාලා තියෙනවා. අපි තිබුණා ඩෙස්ක් එකේ ඉස්සරහා තියෙනවා තින්ත දාන්න හිලක් හදා ඉස්සර. තින්ත කොප්පේ දාන්න කිව්ව හැද්දකට පුළුවන් නම් එකෙන් දාන්න කියලා හිලට අත දාන්න බෑ. හැද්දක බලපුවම පේනවා. දෙකෙන් බලනකොට දුර ගැඹුරු පේනවා. මෙහෙම බලනකොට පේන්නේ තලේ එකක් පොට්ටයි කියලා බුදුහාමුදුරු කියන්නේ මේ ජීවිතේ මේ ජීවිතේ විතරයි පරිලෝකයක් ගැන හිතන්නේ නැති කාරී කියන එකක් පොට්ටයි කියලා. ඒ වෙනසත් මොන හොඳ දක්ෂයි ලස්සනයි අනම්මනම් ඒ වුණාට ගැඹුරු තේරෙන්නේ. ඒකේ දැක්ක දේ අල්ලලා බලන්න. අල්ලපු දේ දැකලා බලන්න. මේ දෙක තමයි අපි සාමාන්‍ය ලෝකයේදී සංඥාව තහවුරු කිරීමට කරන උපක්‍රම දෙක. මොකද හීනයේ මේ ප්‍රශ්නේ සහ මිලිගුවේ ප්‍රශ්නේ. මේ දෙක හොඳටම පේනවා. පේන දේ අදහන්න බෑ අපිට. අදහන දේ නෙමෙයි පේන්නේ. කියන දේ නෙමෙයි පේන්නේ. පෙන්වන්න පුළුවන්. විලිබිබෙත් ඔක තියෙනවා. ඉතින් ඒක නිසා ඒක අල්ලලා බලන්න හදන්න. අල්ලලා බලන්න කිය ගමන් මේ අර අහුවෙනව නම් අපි කියන සාමාන්‍ය සම්මුති ලෝකේ හරියක සංඥාව ස්ථිරයි කියලා. ඒ නිසා ආශ්වාසය දැක්කට දැක්කයි කියන්නේ බා ප්‍රශ්වාසයෙන් වෙන්නේ නැති බලන්න. සද්දෙන් වේදනාවෙන් හිතෙලි වෙන්නේ නැති බලන්න. එතකොට මේ ඒ ඇඳිනීම තුල අරකේ සංඥාව තහවුරු වෙනවා. එහෙම නැත්නම් ව්‍යඤ්ජන අනුව්‍යඤ්ජන අංග ප්‍රත්‍යංග බලන්න. අන්න ඒවට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා. පෞද්ගලික ලක්ෂණ කියලා, සලක්ෂණ කියලා. අන්න ඒක තමයි අපේ දැනුමේ තීක්ෂණ භාවය කියන්නේ හැම වෙලාවෙම ප්‍රඥාව. ඒක බලන්න බලන්න ලං වෙලා බලන්න බලන්න පේනවා මේකට වැඩිය මේක වෙනස්. මේකට වැඩිය මේක වෙනස් කියන එක අනිත්‍යත්වයට මේ වෙනස් වෙන සුළු බවට හොඳට ඉඳ ලැබෙනවා. ඉඳ ලැබෙන්නේ දකින්නේ ආවට කියලා බලන්න එපා. ඒකමද දැන් හිත දෙනවනේ ලේබල් එක. ඒ ලේබල් එකමද කොහොමද දන්නේ? කියලා තමන්ගෙම එක තමන් ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරන එක ගන්න විනිශ්චය ඉක්මනින් කැඩෙන්නේ ප්‍රශ්න කරනට එන දේ බාර ගන්න විනිශ්චය බොහෝම ඉක්මනට මේ අභියෝගයට ලක් කරන දුරද කියන්නේ කේත කත කතා වෙන්නේ ඉතින් කේලම් වෙන්නේ ඉතින් එහෙම නැත්නම් මායාවල් වෙන්නේ ඉතින් ඒ නිසා පුතේ කියන්නේ එක සැරේ දැකපු දේ දහ සැරේ බලපන් කවදාකවත් අහකන්නේ එකල්ල ගන්න තීන්දුව යාදෙනවා මොකද යා දන්නවා මේ 30 තමන් ගන්න තීන්දුවත් වැඩි කල හිටින්නේ නැති බව. ඕක අල්ලගෙන නටන්න දෙයක් නැහැ. ඒ තීන්දුව එතෙන්ද විතරයි. ඊගාදාසේකට සම්පූර්ණ වෙනස් ලෝකයක් තියෙන. ඒක චපලකම නෙමෙයි. ඒ චපලකම නෙමෙයි අනිත්‍යත්වයේ සැලකිල්ලක්. ඉතින් එහෙතියෙදි තවුරු 2600 පස්සේ ධර්මය පැවතිච්ච එක 2600 පස්සේ සංඥා පැවතුණා කියලා කියන්නේ දැන්ස කොච්චර යථාර්ථය දැනගෙන කොච්චරක් මේ ඈත බලලාද කරලා තියෙන්නේ කියලා. නිසා අපි ඒවට ඉඩ තියාගෙන අපේ තියෙන පුංචි මේ මේ ඉනකුණු මොලයක් මොලයක් වගේ එකක් ඒක මේ පුළුවන් තරම් බලන්න ඕනේ අර අදාහගෙන. ජීවිතසිකින්දී අදාහගෙන අපිට තියෙන්නේ මේ වාහනේ රුද්ද ගන්න ක්ලීනර්ගේ වැඩේ විතරයි. අපිට වාහනේ අයිතිත් නැහැ. අපිට තියෙන්නේ මේ වෙලාවේ තියෙන කුන්ටි කයින් යනවා ඒක කැත කරන්නත් එපා. ඊට වැඩිය කරන්න දෙයක් නැහැ අපිට. අපිට තියෙන්නේ මේ යන දෙයට යන්න ඇරලා අපෙන් මේ අවුලක් ඇති නොකර ඉන්න එකයි. ඒ සඳහා අපි සංඥා පිළිබඳව මුලින් හරියටම ස්ථාවර කරගෙන ස්ථාවර කරන්න කරන්න වෙන්නේ ඒක විසි මේක විනාශ කරනවා. ආස්වාසේ මුල මැදක දකින්න එක නම් මුලට වැඩිය මැද වෙනස් කියලා. මැදට අග වෙනස් කියලා. නැත්තම් ආස්වාස දැන් අර මුලින් අපි කියන්නේ මේ මේ අවස්ථාවේ මූලික වශයෙන් ස්ථාවර කරන සංඥාව ඉදිරියට යන යන ඒ ස්ථාවරකත්ව වල බිඳෙනවා. ඒක තමයි බුදුහාමරගේ යොමුව. ඒකයි පෙන්වන්න හදන්නේ. ඇත්තටම ඔක ලස්සනද කියලා බලපන් කියනවා. හොඳට ලොක් කරලා බලනකොට ඔය කියන ලස්සන නැහැ. ඔය කියන ස්ථාවර බව නැහැ. ඔය කියන සූකේ වුණ ගතිය නැහැ. ඒ නිසා එකක් කරන හොඳට බලපන් අර එහෙම දුවදෝ ඉන්න බෑ ඒකට ඔක්කොම මාය වෙනවා. එකක් කරගෙන ඒක හොඳට පිළිස්සන බලන්න. සත්‍යංශ සංඥාව සංඥා ස්කන්ධයක් මේ දෙකේ. සංඥා ස්කන්ධය ඇත්තටම ඛණ්ඩ, කය, ස්කන්ධ, ඝනය මේ ඔක්කොම සමූහ වාචිනා. ඒ අපි ගත්තොත් ටීවී එකේ ඩොට්ස් වැටි වැටි තියෙන වෙලාවක් අපි එක ඩොට් එකක් ගත්තොත් එහෙම ඒක එන වැවගේ යනවා. නමුත් මේ ඈතින් බලනකොට ටීවී ටීවී ස්ක්‍රීන් එක ජීවත් වෙන බව පේන තියෙන. ඒකේ සජීවී ගතියක් පේනවා, ආලෝකයක් තියෙනවා. ඈතින් බලනකොට මද ආලෝකයක් සහ මද අන්ධකාරයක් අතර දුමුරු ප්‍රතියක් පේනවා. ඈතින් බලනකොට සමුහය වශයෙන් ලං වෙලා බලුවොත් එක ඩොට් එකක් තියෙන හාත්පස අන්ධකාරය මේක තනිකර ආලෝකයක් එනවා එන වේගෙන් නැති වෙනවා. ඉතින් ඈතින්ද බලන්න බලන්න මේක එක කොටුවක් ලස්සනට පේනවා. මුදුවට ලං වෙලා බැලුවොත් පේනවා ඒ කොටුව ඇතුලේ කිසිම ස්පාසාවක් කිසුගලන්ට චිත්තක්ෂණයකට වෙනස් වීමක් තියෙනවා කියලා. දුරස්ත බැල්ම සාමූහිකම ගතිය ස්ථිරතාවයක් ඇති කරනවා. ලං වෙන්න ලං වෙන්න බලන්න බලන්න ස්ථිරතාවයේ ඇතුළත ස්ථිරතාවයක් නෑ වෙනස් වෙන ලක්ෂණ බොහෝ දෙයක් තියෙනවා කියනවා. ඒ නිසා බුදුරජාණන්සේ තියෙන සමීපස්ත බැල්මක් කියනවා. දුරස්ත බැල්ම බලලා ඒ දුරස්ත බැල්ම ඔහොම තිබුණාට ඕක ලං වෙලා බලුවොත් ඕක නෑ කියලා දැනගෙන එන්නේ එන්නේ ලඟ වෙනවා. ඉතින් අන්තරාවත් තියෙනවා. ලඟ වෙනවා බලන්න බලන්න ගියාට පස්සේ අන්තිමට ඒ නිට්ටයයි කියව දෙය තුළ නිට්ටයව පවතින අනිත්‍ය විතරයි කියලා තියෙනවා. යසර අපේ ශරීරය තුළින් ඔය බුද්ධියම් පේනවා නේද? මහා කණි කණි කණි කණි හිතුවිලිත් ඔය ටික. ඒක තමයි අපිට අල්ලන්න පුළුවන් රූප මාර්ගයෙන් මේ මේ අපපාන විදිහට වේදනා සංඥා සංකාර කොයි එකත් එච්චරයි. රූප ගත්තත් කහ පාට නිල් පාට රවුම් අරවුම් ඕන හැඩනීල කොච්චරද කියලා මුදන් කියන අනිත් සියල්ල අමතකලා එකට යොමු කරන්න එකක් කොටු කරන්න කොටු කරලා මොකක් හරිම තෝරගන්න. විනිවිදලා බලපන් ඒකට කියන්නේ හෙලෝග්‍රැෆික් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ හෙලෝග්‍රැෆික් කියලා කියන්නේ සියල්ල එක චිත්තක එක අංශුවකින් නියෝජනය වෙනවා. මොඩල් එක කොහොම හැම එකම තුනනේ තියෙන්නේ එකමයි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් ස්වාමීන් වහන්සේ කරන්නේ බොහොම සරල උදාහරණනේ අසුචි මෝත්‍රායි කියන එක ඉතාම කුඩා කොටසක් වුණත් ගඳයි කියලා. ඔච්චර තමයි සංසාරය. මුළු සංසාරෙම තියෙන අසුචි මෝත්‍රා කියලා හිතා ගන්න අපි යෝගට අප්‍රිය කරනවා සංසාරයට ප්‍රිය කරනවා කියලා කියන්නේ විකාරයක්. ඔක කොච්චර පුංචක් තිබ්බත් ගඳ ගන්නවා. ඒක ආයේ ලොකු කොටසක් කියලා දෙයක් නෑ. නමුත් මේ ඒ ගඳ කියන්නේ සංඥාවක් නෙමෙයි. ඒක ඒ ගඳ කියන එක දන්නවනම් ගඳ කියන එක සංඥාවක්ද කියලා දැනගන්න නැවත නැවත පොඩ්ඩක් ඔය කාලා බීලා බලන එකයි තියෙන්නේ. ගඳ බලන්න ඕනේ නැවත නැවත බලන්න. සංඥාව සංඥාව නෙවෙයි වෙන අවස්ථාවක් කියනවා. ඈ සංඥාව. එන්න ආසන්න පස්සේ නැති වෙන ආසාව දැන් කොහොමද කියන්නේ? ඒ කියන්නේ සංඥාවේ තියෙනම මේ එක අවස්ථාවක් ලෝකයේ තියෙන සංඥාව නෑ එතන. අපි දැන් මේ ලෝක කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා තියෙනනේ. ඇහැට, කනට, නාසයට, දිවට, මනසට ගොදුරු වෙන්නේ. මනස පැත්තක දාන්නකො. මේ පහට අහුවෙලා තියෙනවා ආරම්මන සහ ద్వාර කියන දෙක අතර ගැටුම තුලින් එන සංඥා. අපි කියනවා කාම ලෝකය කියලා. අපි කියනවා මේ මේ වස්තුකාමී කියලා. වස්තුකාමී කියලා කියන්නේ ඕකට. ඒක අයින් කරුවට පස්සේ කෙලේශ කාම જાතියක් වෙනවා. හිතින් හදාන අපි සතුට වෙනවා. ඒ තුල රූප සද්ද ගන්ධ රස නැහැ. හැබැයි රූප සද්ද ගන්ධ රස හදාගෙන බලනවා. ඒක හීනදී අපිට කියලා. හීනදී සිද්ධ වෙනවා. පොණදී හදා ගන්නවා. එතකොට ඒකයික විසඤ්ඤතාවයක් නැත්නම් හීනයක් කියලා කියනවා. බුදුසසුනේ කියන ආනන්ද හඳුර අහන එක තැනක ආනන්දවනේ කලාවිවා සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ මේ කොතනද මේ රූප ධර්ම සම්පූර්ණම නැති වෙන තැන කියලා. ධර්ම මේ සංඥා කරන්න පුළුවන් මායя කරන්න පුළුවන් ඡන්න වෙන්න පුළුවන් රූප ධර්ම නැති වෙන ධර්ම මොකක්ද කියලා. එතකොට පුතන් කියන්නේ න සංඥ සංඥී න විසංඥ සංඥී නෝපිය සංඥී න විභූත සංඥී. ලෝකේ සාමාන්‍ය සංඥාවේ සංඥාවක් නැහැ. තමන් විසංඥ වෙලත් නැහැ. නේව සංඥා නා සංඥා තලයට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ අසඤ්ඤ ලෝකෙට ගිහිල්ලත් නැහැ. සංඥාවක් නැත්තේත් නැහැ. අන්න එතන තමයි මධ්‍යම ප්‍රතිපදා. එතන තමයි යන්න හදන ප්‍රශ්නේ උගන්නේ එතන තමයි. එතනත් ඔය අපි දැන විදිහට ඥාන පිළිමේ කරුණෙන් රහප මොකක්වත් නැහැ. හැබැයි හොඳට දන්නවා සත්‍ය තියෙනවා. හොඳට දන්නවා සමාධිය තියෙනවා කියලා සත්‍යද සමාධිය හේතු වෙච්ච අරමුණක් නැහැ. පුළුවන් නම් මේක සැක නොකර ඉන්න ඒකට විරක්තිය කියනවා. ඒකට ඒක තමයි මධ්‍යම ප්‍රතිපදා පිළිගන්නේ. අපිට වෙන්නේ එතෙන් යනකොට අසරණ වෙනවා. අන්දමන්දයි. බය අසරණ කපිය, නීරස ගතිය, කම්මැලි ගතිය. ඉතින් ඒ නිසා අපි ඒ වෙලාව අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහෙ කරන්න කියලා අහනවා. දෙතිස් කුණප බලන්නද කියලා අහනවා. බුද්ධානුසුති වඩන්නද කියලා අහනවා. අසුභ භාවනා කරන නරකද කියලා අහනවා. ඉතින් මොකද නිකන් මම මොකද නිකන් ඉන්නවට ඔඩි බිව්වත් හොදනේ. ඒ කියන්නේ ආය සංඥාවක් දාගන්න. ඒක ලෙල ඒක දිගේ අලුතෙන් පටන් ගන්න කියලා ඒක නතරුන පස්සම දැන් මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කියන බුද්ධානුසුති කියලා දැනමයිටි භාවනා කරන්න. කොහෙද මේ යන්නේ? බුදුජානකී වෙන්නන්න හදනකන්ට මේ සංඥාව නැති නමුත් සංඥාවක් කියලා එකක් තියෙන තැන තමයි ලෝක ධර්මයේ සමුගන්න තැන. ඒකේ සමුගන්න නැතුව අපි යන්න බෑනේ එහා පැත්තට. ඉතින් මේක පිළිබඳව විස්තර කරලා දෙන්න යන ගියාම කියන ගැඹුරු වැඩි තේරෙන. ඇත්තනේ. භාෂාවට දාන්න බෑනේ ඔතන. ව්‍යාකරණ වල දාන්න බෑ. ඉතින් නමුත් මේ භාෂාව තුන නිවනක් නෑනේ. මේ යන නැත්නම් ඔතන තමයි කඩයිම සම්මුති ලෝකේ ඉඳලා පරමාර්ථයට මාරු වෙනවා. කිව හැක්කේ ඉඳලා කිව හැක්කේ නිව නොහැකි තැනට යන තැන. ඇල්ලිය හැකි දේවල් නෑ අල්ලන්න බැරි තැනට යන තැන. භවනා කරන තැන ඉඳලා භවනා කෙරන තැනට යන තැන. එනකන් අල්ල බදාගෙන හිටපු දේ දීලා දාන තැන. ඊයේ තඩමාරුව භවනා නිවන් දක්වන එකක් නෙවෙයි. උත් භවනා ලෝකේ තාම දා සංස්ථාන. උගවදෙනකොට ඒක වෙන්නේ එක දිගට භවනා කරගෙන යනකොට. අද ටිකක් කරනවා හෙට ටිකක් කරනවා කරන ඔතෙන්ද ක්‍රමිකව බහ ගන්න බෑ. බෑ කියලා කියන්නේ ඒක කතයි කියන එක නෙවෙයි. එයාට ස්ථිරතාවයක් එන්නේ නැහැ. දිගට කරන්න ඕනේ හැබැයි නියම උපදේශ හම්බෙන්න ඕනේ. එයාට ඒ දේ නිර්වචනය කරන්න පුළුවන් ගතිය තියෙන්න ඕනේ ගුරුවරයා. ඒක සුද්ධ කරලා දෙන්න ඕනේ. ඒක පෙන්නට පස්සේ මේ මනුස්සයාට තේරුම් ගන්න පුළුවන් මේ මෙලිම ජීවත් වෙන දේ. වරක් වරින් වර හෝ ඊට පස්සේ මේකට රණ්ඩු සතුට කරන්න යන්නේ. ගහපා දෙන්න යන්නේ. අයිතිවාසිකම් ඉල්ලන්න යන්නේ මොන මගුලක්ද මේක ඉල්ලන්නේ? ඒ රණ්ඩු කරන්න මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ වෙන්න තියෙන්නේ වෙන්නේ. අපින් කෙරෙන තියෙන දේ කවුරු හරිලා කිව්වොත් නොකර ඉන්නව නෙවෙයි. ආරාධනාවක් කරන්න ගාගට වෙහෙලකටනේ ඒ සියලු සිය සලකනවා. නමුත් අතුලින් චේතනා පහළ වෙන්නේ නැතු යනවා. චේතනා පහළ කරුවොත් ඕකම නිකන්න දෙන්නේ. අනිත් එක සැලසුම් කිටිලක් නෑ. සැලසුම් කිරුවොත් ඕකම තමයි හම්බෙන්නේ. කොහෙන් කෑවත් ඕකෙන් කොහෙන් වතුර මුල්වත් මොහොතේ ලුණු වතුර වගේ නිවන කොයකෙත් විමුක්ති රහස වගේ නොකරනව නෙවෙයි නමුත් තද අර්ජ් එකක් නෑ. ඉනවර වැරදුනායි කියලා පරාජිකුත් නෑ. මහා අල්ලගෙන බදාගෙන දගන්න ගතියන්නේ එතකොට මේ මනසගේ ආමානසික ආත තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අසහනය කියන එක අඩුයි. එතකොට බ්ලඩ් ප්‍රෙෂර් එක විදියක් නැහැ. heart attack එක විදියක් නැහැ. heart attack එක කවදින් ඉතර දෙයක් නැහැ නේ කොහොමද මරන්නේ එතන තමයි යෝගාවචර කියන්නේ. ඒක තමයි භික්ෂුව කියන්නේ. ඒක තමයි කැලේට ගිහිල්ලා අය යන දෙයට යන්නල්ල උඩක් ඔය බලන්න ඉන්න එකයි තියෙන්නේ. අපිට ඕක තමයි බැරි මොකද සංඥාංච දිට්ඨින්ත යේයක් ගහේසු තේ කට්ටයන්ත විතරක් කියනවා. යම් කිසි කෙනෙක් සංඥාවක් දිට්ඨියක් අල්ලගත්තොත් ඒ මනුස්සයෙන් දැනගත හැකි මනුස්සය හැමතැනම ගැටෙනවා. එයා ඒ ඝට්ටයන්ත ගතිය තමයි කියන්නේ. අනේ යන තැන ගැටි ගැටි ජීවත් වෙනවා. ඉතින් මේ මනුස්සයල වෙන්නේ ගැටෙන්නේ නැති මනුස්සයා නෝන්ජලී කියලා. කිසි අපිට වගේ කැක්කමක් නැහැ අපිට වගේ. ඉතින් ආරයට ඇත්ති වෙන්න බෙදාගෙන කන්න දීලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඇදගෙන නානවා. බෙදාගෙන කනවා. ඉතින් මේකනේ අනික් කෙනත් මෙතෙක් කල් කරගෙන ආවේ. ඉතින් ඒක නිසා බුදුජාණන් වහන්සේට ලෝකෙ දිහා බලනකොට අමතර දර්ශනයක් පේනවා ඇති. ඇයි කාගෙන ආපු පරිප්පුව දන්නේ ආසාරා සංකල්ප ලක්ෂයක්. සුද්ධකන සුද්ධකන එනකොට ඔය හැම පියල්ලක්ම ඇඟිල්ලෙම ඇරලා තියෙනවනේ. ඉතින් මේ මනුස්සයා මේක අරගන්න තැන එනවයි කියලා කියන්නේ. ඒක තන්නේ ක්‍රම කොයින්සිඩන්ස් එකක්. තන්නේ ක්‍රම නිකන් ඉලෙක්ට්‍රික් වැඩක්. අනෙක් ගුණ ධර්ම තිබුණත් යහ දර්ශනය පුළුල් දර්ශනය එනකන් දැක්ක විනාඩි 10 20ක් විතර අරගෙන තියෙනවා මේ ධර්මදේශනාන් පස්සේ සාකච්ඡාව සඳහා වෙනත් කළ යුතු ප්‍රකාශ නැහැ කියන අදහසින් මම යෝජනා කරනවා අපි ඊතාවතා ජාතිගත සත්‍යයනා කිරීමේ තේමතන කාඩක් තුන් කරන වීමේ අනුමೋದනා ශීර්ෂයෙන් අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිවාරයේ සමාප්ත